අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දෙවෙනි දවසේ අපේ 80 90 වෙනි වැඩමුළුවේ දෙවෙනි දවසේ ධර්ම සාකච්ඡාව නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ මම ඊයේ කතා කරපු විදිහට සීල පිළිබඳ ප්‍රශ්නයක් හෝ ඒ කමඨහන් පිළිබඳ ප්‍රශ්න හෝ මෙතන තියෙන නීති රීති නැත්තම් විවස්ථා පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම් ඒත් මතු කරන්න ඒ වගේම තමන් භාවනා කරනකොට මතුවෙන භාවනාවේ ගැටලු එහෙම නැත්තම් තමන්ට අදාළ කොටස් ලිඛිතව හෝ සභාවට ඉදිරිපත් කිරීම මාර්ගයෙන් අපිට සම්බන්ධ වෙන්න පුළුවන් සාකච්ඡාවට කෙසේ නමුත් සතිವಾರය ආරම්භ කිරීම සඳහා ලිඛිත ප්‍රශ්න අපි පටන් ගන්නවා අපි ඍජු මහත්තයා ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. මොන්සර් අපේ හැමදෙරණේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙම කරුණු පහදා දුන්නු මැනවි. ඔබ වහන්සේට දීර්ඝාෂ ලැබේවා. ධර්වං සරණයි. 1. පරයන්ක භාවනාව ඒකේ පළවෙනි කොටස ආස්වාස ප්‍රස්වාස කරගෙන යාමේදී ක්‍රමෙන් එහි වේගය අඩු වී යන විට එකවරම දීර්ඝ ආශ්වාසයක් ගැනීම නිසා නැවත මුලසිට යාමට සිදුවේ. ප්‍රශ්නය ඒ භාවනාවට බාධාවත්ද? දෙවෙනි කොටස යම් අවස්ථාවක ආශ්වාස ප්‍රශ්වාස ඊතා වේගයෙන් ප්‍රශ්වාසයේ නොගන්නා මෙන් දැනියයි. මේ සමාධියද දෙවනි කොටස සක්මන් භාවනාව සිහෙන් පය ස්ථීම තැබීම කරමි. නමුත් පය සහ පොළව අතර සම්බන්ධය වරන් ඇතුළු උදාහරණ සීතල උෂ්ණ නොදැනේ. මෙය දැක්කිය යුතුමද? ඔබ වහන්සේගේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණය අත්පත් වේවා. ඊට පළවෙනි ප්‍රශ්නේදී තමන් කරගෙන යනකොට භාවනාව කැඩලා නැද්ද කියලා අහනවා. ඉතින් ඒ වෙනුවට ලීසි ක්‍රමයක් නැත්නම් තමන්ට විශ්ස ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ ඉඳපු ගමන් ආස්වාද ප්‍රසවාස සාන්දිරනකොට සුවාසයක් ගන්නවා වගේ දිග හුස්මක් ගන්නවා. ඒකෝර තමන්ගේ සතිය කැඩෙනවද කියන එක තියෙනවනම් සතිය ගැන භාවනාව. ඒ නිසා මේ ප්‍රශ්න අහපු එකන කැමැතිද දන්නේ සභාවට ඉදිරිපත් කරන්න තමන්ට මේ වගේ ඉඳපු ගමන් දීර්ඝ හුස්මක් ගත්තාම තමන් ඒ දීර්ඝ හුස්මක් ගන්න බව ඊට පස්සේ ආයෙත් ඒ හුස්ම එක්ක ස්වභාවික වෙන බව නැත්නම් දිගට යන බව දන්නා වූ සතිය කැඩෙනවද නැද්ද කියන එකත් කියනවනම් සතිය කියන්නේ සමාධිය තමයි භාවනාව තමයි. ඒ නිසා කවුද මේ කැමැති දේ ප්‍රශ්න ලියපෙන්න මතක්කරනද මේ වගේ භාවනා කරන යනකොට මතුවෙන දේවල් නිසා තමන්ගේ සතිය කැඩෙනවද නැද්ද කියලා ඒක මම හිතන ගොඩක් ප්‍රායෝගික වෙයි කියලා කාටත් වගේ මේ ප්‍රශ්නේ හිතේ තියෙනවා. ඉතින් මේ කෙනා කටහඬින් ඒක කියවනවා නම් හොඳයි කියලා මං හිතනවා. මගේ ප්‍රශ්නය මෙහෙම ඉඳපු ගාන එක පාට දීර්ඝ හුස්මක් ගියාම Tamange ඒ පිළිමද අවධානය, ඒ පිළිමද අවධිය, ඒ බාහිර පිළිමද අප්‍රමාදය, ඒ පිළිමද සතිය කැඩෙනවද නැත්නම් ඒකේ බාධාවක් නැද්ද කියන එක. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ සිහිය තියෙනවා. ඒ කියන්නේ සතිය කැඩෙන්නේ නැහැ. නමුත් ආයේ මුලින් නම් යන්නේ කොහොමද මොකේ ආනපනේ මුල ඉඳලා. ඒ වුණාට අපේ සතියට බාධාවක් නැහැ නේ. සතියට බාධාවක්. ඒ නිසා භාවනාව කියන්නේ සතිය කියලා හිතාගත්තා නම් ඔය ප්‍රශ්න නැගෙන්නේ නැහැ. ඒ නිසා අපි හැම වෙලාවෙම බලන්නේ මොන ක්‍රමෙන් හරි ආශස් ප්‍රසාසී හෝ දීර්ඝව හෝ කෙටිව හෝ ගොරෝසුට හෝ සියුම හෝ සද්දක හෝ වේදනාවක හෝ හිත මොන වගේ තිබුණත් ඒ බාට සතිය තියෙනවා අපේ දියුණුවක් ඒක. ආඩම්බණෙන් සද්දෙට වෙනස් වුණා, ආනපනේ ලොකු හුස්මකට වෙනස් වුණා, පොඩි හුස්මකට වෙනස් ඒ වෙනස් වුණාට ප්‍රශ්නයක් නැහැ. වෙනස් වුණාට දිගට සතිය පවතින බවට සපේලා උත්තර දෙන්න පුළුවන්කම ගැන මම ස්තුති කරනවා. එතකොට සතිය කියන්නේ භාවනාව කියලා හිතාගන්න උගෝ දෙනෙක් අර භාවනාව කියන එකක් ගැන ගුඩ අදහසක් දාගෙන භාවනා කරනවද කියලා අල්ලපු ගෙදර කට්ටියෙන් අහනවා. අල්ලපු ගෙදර එක්කන දන්නේ කොහොමද භාවනා කරනවද කියලා. Taman දන්නේ සතිය කරනවද නැද්ද කියලා. භාවනාවද අපි වඩන්නේ සතියයි, වඩන්නේ සති ස්ථාපනය කරන සතියයි. ඉතින් විවිධ අරමුණු තියේදී අරමුණේ විවිධ හැඩතල තියේදී අරමුණේ විවිධ පැතිකඩ තියේදී ඔක්කොම දැනගෙන භාවනාව යනවා නම් භාවනා කියන එක සතිය කිමුකෝ සතිය යනවා නම් ඒක ප්‍රශංසනීයයි. ඒතර දෙවෙනි එක අහනවා මේ විදිහට තැම්පත් වෙච්චාම මේකට සමාධිය කියලා කියනවාද කියලා. අපිට අවශ්‍ය නැහැ. සමාධියට කිව්වත් එකයි අපිට ඕක බලලා මැට්ටේ වුණත් ප්‍රශ්න නැහැ මීවල් යනවා. ඒතර Tamanට දැනෙනවද කියලා බලන්න අසහනේ අඩු ගතියක්. අර තිබුණු දැඩි ආතති ගතිය අඩු ගතියක් එච්චරයි නිවන කියන්නේ. අපිට මේකට සතිය කියනවා මේකට සමාධි කියනවා ඒ ලේබල් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක පස්සේ එයා විසින්ම සාධනීය කරાવી එයා විසින්ම යෝජනා ඉදිරි කරાવી තමන්ට දැනෙනවා නම් ගුරුසු ආනාපානල මේ සිවුම් වුණාට පස්සේ අර දාහ ගතිය දැපිලි තැවිලි ගතිය අසහන ගතිය ආතති ගතිය අඩු වෙනවයි කියලා එච්චරයි. ඒකට මේ සමාධියද මේක සමත සමාධියද මේක විපස්සනා සමාධිය මේක උද්‍යප්පේ ඥානද මේක සංකාරෝපේක්ඛා ඥාන ඔක්කොගෙම කරන්නේ ඇති වෙච්ච එක අවුල් කරනවා. ඒව නරක දේවල් නෙවෙයි. ඒව පස්සේ Tamanට ලැබෙවි. දැන් වග බලා ගන්න දිගටම සතිය පවතිනවා. ඒ වගේම ටික වේලාවක් ගියාම ආනාපාන සංසිඳලා Tamanට විවේක ස්ථානයක් ආතති අඩු තැනක් අසහනෙ අඩු ගතියක් තියෙනවනම් ඒක දිනු කරන එකයි කරන්න ඕනේ. ඊට පස්සේ Taman දන්නේ කොහොමද තුන්වෙනි ප්‍රශ්නේ සක්මන් කරනකොට මට පොළව සහ පය අතර දැනෙන්නේ නැහැ කියලා කොහොමද දන්නේ? බෑඳුනේ අර මේ පය උස්සනවා කියනවා. උස්සනවා තියෙනවා. කියන්නේ ඒ කාරණා අතර අතර ගැන අරමුණු කරගෙන ඉන්නකොට යන ඒ කාලය අනුව මට මදි වගේ දැනෙනවා අරක ග්‍රහණය කරගන්න. එතකොට Tamanට මෙහෙම වෙනසක් තේරෙනවා. මේ ඔසවනවා මේ තියෙනවා කින් දෙක වෙනස් වෙලා තේරෙනවද? තේරෙනවා. කොහොමද වෙනස්? මොකද්ද වෙනස? පය ඔසවනවා කියලා දැනෙනවා, තියනවා කියලා දැනෙනවා. ඔය දැනීම අපි සබාවට කිව්වොත් මට දැනෙන්නේ ඔසවන එක. පයට ස්පර්ශ වෙනවා. ඈ? තියනකොට පයට පොළොවට ස්පර්ශ වෙනවා. ඔව්. අනික් වෙලාවට පොළොවෙන් ඉරට එසෙනවා. ගැලේ. ඒ කියන්නේ පොළොවට වදිනවා සහ පොළොවෙන් ගැලවෙනවා. ඒතට මේ වැදීම තමයි දරන්නේ හයිය දෙක ගිහිල්ලා වැදෙනවා වගේද සියුම් දෙක මුරුදු දෙක වැදෙනවා වගේද සීතල දෙක වදිනවා වගේද ගොරෝසු දෙක වදිනවා වගේද චංචල කම්පන දෙක වදිනවා වගේද මේ වදිනවා කියන එක තේරෙන්නේ කොහොමද? ඒක ගැන අවබෝධයක් නැහැ තාම. නෑ ඒක උඩ ගලවනවයි වෙනවයි තියෙනවයි කියන දෙකක් පේනවනේ මම දැන් පොළවෙන් උසවනකොට ගලවනවා පොළවෙන් තියෙනකොට තද වෙනවා තබනවා මේ දෙකේ වෙනස කොහොමද භාවනා කරන්න නැති කෙනෙකුට භාවනා කළ කෙනෙක් වගේ තමයි විස්තර කරන්නේ මම ගලවනකොට මට මෙහෙම දැනීමක් තියෙනවා තීරනකොට මෙහෙම දැනීමක් තියෙනවා කියන එක තමන්ගේ කට වචනේ කොහොමද කියන්නේ ඒකේ මම හිතනවා දැනිය යුත්තේ ගොරෝසු ගතිය. නෑ නෑ දැනිය යුත්තේ නෙමෙයි මං අහන්නේ. ඒකෙන් තමයි පටලවිලා හැදිලා තියෙන්නේ. ඒක නැති කරන්නයි මම මේ කතා කරන්නේ. තමයි දැනිච්ච ක්‍රමය භාවනා කරන්න නැති කෙනෙක් ගියාම කියනවා අනේ ඕගොල්ලෝ ගියානු නිසන්න වනේට. එහි උගන්වනවලනේ සක්මන් භාවනාව කියන එකක් අපි අහලවත් නෑ. ඔයා කෙරුවද? ඔව්. ඔයා කරනකොට කොහොමද කෙරෙන්නේ? වම දකුණ වශයෙන් කෙරුවා. හරි. එතකොට ඔසවනවා දමන වශයෙන් කෙරුවා. ඔය එතකොට ඔසවනවා දමනවා කියලා ඔයා වෙනසක් දැනගත්තේ කොහොමද? භාවනාවක් ඉන්නේ කොහොමද? මොකද්ද වෙනස කියලා ඇහුවොත් තම්බි මනසෙක් ඇහුවයි කියන්නකෝ මේ ගලවන වෙලාව මේ තබන වෙලාව කියලා වෙනස කොහොමද ඒ පුදුන් නොදන්න කෙනෙකුට විස්තර කරන්නේ පය ඔසවනකොට පොළවෙන් ඉහළට පය පයට සම්බන්ධයක් නැහැ පොළව අර පය තියෙනකොට පොළවට ස්පර්ශ වෙලා පයට සම්බන්ධ වෙනවා ඔව් ඒක තමයි දැන් ඒක භාවනා කරන්න තු කීයද හැකිනේ ඔක පොළොව තියෙනකොට පොළොවෙන් ඉස්සෙනවා පොළොවේ නැතිකොට පොළොවේ නෑ තියෙනකොට තියෙනවා කියලා ඒක භාවනා කරලා අත්දකපු කෙනා Tamange කට උත්තරේ Taman ඇද්දුට සාක්කිය නොකරපු කෙනෙකුට කියලා දීම අදහසේ අනුකම්පාවෙන් කොහොමද කියන්නේ පොළොවේ තියෙන බොරෝසු ගතිය හෝ සියුම් ගතිය දැනෙන්න ඕනේ ඒ වගේම දැනෙන්න ඕනේ නෙවෙයි මේ ඒක මම මේ පන්ති පාඩම පවත්වනවා නෙවෙයි තම්බි කෙනෙක් ඇවිල්ලා අයියා එඳ එඳ ඔංගලක කාල් උඩින් එප්පඩි ඉවරයි. ඔය පන්ති වල ගෙනලා බුද්ධ ආගම තියෙනවා පට වියාපෝදේ මොකුත් නැහැ. ඔසෝනෝට මෙහෙමයි මට තියෙනකොට මෙහෙමයි මොකද්ද වෙනස? කොහොමද Taman නොදරුවෙකුට කියන්නේ කොහොමද මුස්ලිම් මිනිසෙකුට කියන්නේ මොහොමද භාවනා නොකරපු කෙනෙකුට කියන්නේ? පොළවත් සමග পায় සම්බන්ධ වෙනකොට සීතල ගතියක් හෝ උෂ්ණ ගතියක් දැනෙනවා. ඒ වගේම යම්කිසි ගොරෝසු ගතියක් හෝ සියුම් ගතියක් දැනෙනවා. කොයි වෙලාවෙද ගොරෝසු ගතිය දැනෙන්නේ කොයි වෙලාවට සියුම් ගතිය දැනෙන්නේ? මං අහන්නේ තබනකොට සහ ඔසවනකොට දෙක වෙනස නදන්න කෙනෙකුට කියන්නේ Taman අත්දකපු දෙය කියන්නේ කොහොමද කියන එකයි මං අය උස්සනකොට ඒ දේ දැනෙන්නේ මොන දේද අර ගොරෝසු ගතිය ඒ වගේම සියුම් ගතිය ඒ වගේම සීතල ගතිය සහ උෂ්ණ ගතිය දැනෙන්නේ අනිකවත් ආවිදි දැනෙනවා ඒ දැන් මේ ලියලා තියෙන දැනෙන්නේ නැහැ කියලා දැන් උ කියන දැනනවා කියලා. අපේ අඳුර මට දැනුන්නේ නැති නිසායි මම ඇහුවේ ඇයි නෑ නෑ ඒ තම්බි කෙනෙකුට අහනකොට කියන්නේ වැඩිච්ච දෙන්නේ දැන් ඔය කියන්නේ අද්දකපු දෙයිද නැත්නම් මේ බලපෑම් කරන නිසා උසාවියේ දරුණු බලපෑම නිසා බයට කට උත්තරයක් දෙන එකද කරන්නේ නැත්නම් අත්දැකීමද කියන්නේ නෑ අපේ අඳුනේ මට දැනුනේ পায় උස්වන එකයි තියෙන එකයි ඒ දෙකේ වෙනස මං ආවේ ඒ දෙකේ වෙනසක් කියලා දැනුනේ නැති නිසායි මං ඇහුවේ මට ඒකට වෙනසක් දැනුනේ නැත්නම් ඔයා මෙනෙහි කරන්න ගියාම තබන වෙලාවේ ඔසෝනවා කියලා මෙනෙහි කරනවා ඔසෝන වෙලාවේ තබනවා කියලා මෙනෙහි කරනවද මෙනෙහි කරනවා එම් මෙනෙහි වෙනවා මෙනෙහි ඉතින් ඒ කියන්නේ ඒ තාම යන්න වටින්නේ ඔසෝනවා තබනකට තමන් එතකොට වම දකුණ වට්ටමේ ඉන්න ඕනේ තේරෙන්නේ නැති දේවල් කරගෙන යන්න ගියාම වෙන්නේ උගුරේ පටල වෙනවා. ඒකට මේ වම මේ දකුණ කියලා තේරෙනවද? ඒක තේරෙනවා. ඒක ඊට වැඩි ගැඹුරු ප්‍රශ්නයක්. කොහොම මේ වමේ දකුණ වෙනස? මේ වම දකුණ නෙවෙයි. මේ දකුණ මේ වම නෙවෙයි කියලා කොහොමද දන්නේ? නේද අපි සංකේතාත්මකව අපි හිතාගෙන ඉන්නවා වම දකුණ හරි ඒක හරි අපි ඒක දැන් දැන් ප්‍රායෝගික කරන්න හදන්නේ සංකේත වශයෙන් අපි දන්නවා left right කියලා මාච් කරනකොට දෙන්නේ වම තියෙනකොට වම ඉස්සරහින් තබන පය දකුණ හැටියට ඊළඟට තබන පය මං අහන්නේ අත්දැකීම මං අහන්නේ අත්දකින්නේ කොහොමද මේ වම දකුණ නෙවෙයි මේ දකුණ මේ වම නෙවෙයි කියලා තමයි අත්දකින්නේ කොහොමද දැකපු නැති කෙනෙකුට කියන්නේ කොහොමද සපේලා කියනවා කියලා එකට කියන්නේ මගේ අත්දැකීම මං කියනවා කොහොම වෙනස දකින්නේ? හරිම අමාරු. ওই දෙක අතර චීනෝයි කිව්වට වෙනසක් හොයන්න බැරි තරම්. නමුත් මතක තියාගන්න හිතෙන් අහන්න වෙලාවයි භාවනා කරනකොට මේක වමද දකුණද යටක් ගාලා කියනවා. ඇත් දෙක බලලා නෙවෙයි කියන්නේ. එයා කියන්නේ අත්දැකීම් වෙනසක් එයා දන්නවා. අන්න එතන තමයි භාවනාව තියෙන්නේ. ඒක දකින්නත් ඕනේ. ඒක තව කෙනෙකුට කියන්න පුළුවන් වෙන. කීවේ නැතුනන ප්‍රශ්නයක් නැහැ. ඔය කියන එකෙන් තමයි දැනගන්නේ මේ ඇත්තට මේ කතා කරන්නේ අත්දැකීමක්ද? එහෙම නැත්නම් ඒ අපේක්ෂා කරන යනකොට මෙහෙම වෙන්න ඕනේ, මේක මෙහෙම වෙන්න ඕනේ කියලා කවදාකවත් භාවනාවක් නෙවෙයි. අපේක්ෂාව කියන්නේ භාවනාවක් නෙවෙයි. අත් දකින්න දේ. ඒ නිසා මේ වාක්‍යය කියනකොටම තේරෙනවා මට ධක්මං කරනකොට උණුසුම සිසිල් ගතිය වැටුනේ නැහැ. වැටුනේ නැතිව දන්නේ කොහොමද? අපේක්ෂාවක් නේ. එසයි අපේක්ෂාව වස. ඒක දැනුව නිසා අපිට වෙන අහේනියක්. අපේක්ෂාව නේ භාවනා කරන අපේක්ෂා කියන්නේ කාම ලෝකේ. අපි කාම ලෝකේ පුරාවට අරක මේක අපේක්ෂා කරනවා. මෙතනදි මොකුත් නැහැ අපේක්ෂාව නැතර කරලා වෙන දේ බලනවා. වෙන දේ බලන විතර නෙවෙයි තව කෙනෙකුට කියනවා. එතකොට අපි ආයේ දෙකේ පන්ති ළමෙක් බාටපත් වෙනවා. අපිට ওই අරක වෙන්න ඕනේ මේක වෙන්න ඕනේ කතාවක් නැහැ. ඉතින් ඒක තමයි බෞද්ධයාට තියෙන ප්‍රධානම බාධාව. භාවනා කරනකොට අර පුතේ මෙහෙම තියනවලු අල්ලපු ගෙදරකට මෙහෙම වුණාලු මට උනේ නැහැ. ඉතින් නඩු. අනික නොවීම පිණිසයි කියන්නේ මේ Taman දකින්න දේ කියනවා මිස අරක වෙන්න ඕන මේක වෙන්න ඕන කියන අපේක්ෂාවක් හෝ Taman දකින්න දේට චෝදනාවක් හෝ භාවනාවට වස. දකින්න සියල්ලම භාවනාව. අපේක්ෂා කරන දේ නෙවෙයි. දකින්න සියල්ල මේ විදිහට කියන්න පුළුවන් නම් 100 100ක් ලකුණු හම්බ වෙනවා. ඒකයි අපිට කරන්න බැරි. නිසා අනිත් දවසේ ඇවිදිනකොට බලන්න මම පය වම තියනවා දකුණ නෙවෙයි. දකුණ තියනවා මේක වම නෙවෙයි කියලා ඒ ටික පිරිසුදු වෙනකන් ආය යන්න එපා ඉස්සරහට. ගියොත් එහෙම තව. ඒ කියන්නේ අපි කාර් එක එන්ජින් එක ස්ටාර්ට් කරලා යන්තම් ෆස්ට් එකේ දාලා ෆස්ට් එකකින් ආයෙ එන්ජින් එක ඕෆ් කරන තැනට යනකන් යන්න ඉස්සරලා සෙකන්ඩ් ගියර් එකට දැම්මොත් හරි අමාරුයි ඩ්‍රයිවිං එකට ගන්න. තර්ඩ් එකට টොප් ඉස්සලා කරන දේ ෆස්ට් එකට දැම්ම යන්තම් පිකප් කරා ආයෙත් ඕෆ් කරා ආයෙ දැම්ම ඕක කරලා කරලා කරලා ෆස්ට් එකෙන් සෙකන්ඩ් එකට දානවා. සෙකන්ඩ් එකෙන් තර්ඩ් එකට දානවා. එමනේ ක්‍රමිකව ඉගෙන ගන්නකොට නිසා ඒ බඩ සක්මන් කරනකොට ওই ප්‍රශ්න නැති වෙන්නේ මම තරල ක්‍රමයක් කියන්නම්. තමයි සක්මන් කරනකොට තමයි දන්නවනම් මම දැන් ඉඳගෙන නෙවෙයි කියලා සක්මන 100 100ක් හරි. මම ඉඳගෙන නෙවෙයි කියලා දන්නේ කොහොමද බලන්න. මම හිටගෙන ඉන්නව නෙවෙයි. මම බුදියාගෙන නෙවෙයි මම සක්මන් කරනවා. ඒකට අපිට දැනුමක් තියෙනවනේ හැම වෙලාවෙම නේ. ඇවිදින හැම වෙලාවෙම අපි දන්නවා මම දැන් ඉඳගෙන නෙවෙයි. මම හිටගෙන ඉන්නව නෙවෙයි. මම බුදියාගෙන නෙවෙයි. එච්චරයි. මේ අරක වැටෙන්න ඕනේ, මේක වැටෙන්න ඕනේ, ඔසවන තැබීම කරන්න ඕනේ. මොකක්වත් ඕනේ නැහැ. ඒ ඔක්කොම කරන්න වෙන්නේ ඇවිදිනකොට ඇවිදින බවවත් දන්නේ නැත්තම් කල්පනාවට ගිහිල්ලා සද්ද වලට නැටලා බය වෙලා ඉන්නවනම් විතරක් අපි වම දකුණු කියලා මෙනෙහි කරලා කයට හිත ගන්න. ඒ ඇවිදිනකොට දන්නවනම් හිතගෙන නෙවෙයි. ඉඳගෙන නෙවෙයි බුදියාගෙන නෙවෙයි කියලා ඒ දැනෙන හැටි විස්තර කරන්න කාට හරි. මම ඇවිදිනකොට මේකයි දැනෙන්නේ. ඉඳගෙන ඉනකොට මේකයි දැනෙන්නේ. ওই දෙක කියන්න පුළුවන් නම් බුදු වුණා තමයි. ඉන් එහාට මොකක්වත් නැහැ ওই භාවනාව. ඔගොල්ලෝ හිතන්නේ ওই සමීකරණ සේරම වෙලා තියෙන මේ සරල මූලික පන්තිය තේරෙන්නේ නැහැ. ඉඳගෙන ඉන්නකොට මට උද්‍යප්පේ ඥානෙ වැටහුන්නේ නැහැ කියලා. සංකාර ඉඳගෙන ඉන්න බව දන්නවද? ඒක නම් දැනනවා ඇති ඒක නෙවෙයිනේ භාවනා කියන ලොකු එකක් නේ. ඉඳගෙන ඉන්න බෑ ඉඳගෙන ඉන්න බෑ දැන්නේ කොහොමද කියලා. අඩු ගණනේ හිටගෙන ඉන්නව නෙවෙයි. ඇවිදිනව නෙවෙයි. බුදිනව නෙවෙයි. එහෙනම් ඉඳගෙන ඉන්න බාන 100ක් ඉවරයි. සක්මන් කරන බාන මම ඉඳගෙන නෙවෙයි හිටගෙනත් නෙවෙයි බුදියාගෙනද ඇවිදිනවා. ඒකට මොකද්ද සාක්කිය? හැම වෙලාවෙම සාක්කි දෙනවනේ හිත. අත් දකින්නවනේ අපි. අත් විඳිනවනේ අපි. අන්නේ අත් දැකීම අත් විඳින්න ඒ විදිහටම කාටට කියන්න පුළුවන් නම් මට තාම පේන්නේ මූණ නිකන් ලේ නැතුව හොල්මන් වෙච්ච නිකන් එන ගාච්ච සෝම්පිටරයක් ආවේ. <laughs> තේරෙනවද? තේරෙනවා. කියුම් බෑන මං කියපු ටික ටික මේ සම්පින්නේ කරලා. මේ සක්මන් භාවනාවේදී ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන්නේ තමුන් ඉඳගෙන ඉන්නවත් ඉඳගෙන ඉන්නවත් නිදාගෙන ඉන්නවත් නෙවෙයි ඇවිදිනවා කියලා විතරක් දැනගත්තොත් ඒ ඇවිදිනවා කියලා විතරක් කරන්න බෑ ඇවිදින බව දන්නවනම් ඇවිදින බව දන්නවනම් සීයෙන් ඒ ඇති හරි දැන් මම මේක තියලම හොම්බට දෙයක් කරලා කිව්වොත් එහෙම දන්නවද ඒ කියලා ඇහුවොත් මොකද කියන්නේ? දන්නවා. කොහොමද දන්න දන්න බව මට ඔප්පු කරන්නේ? මම හිටගෙනත් නෙමෙයි, ඒ වගේම ඉඳගෙනත් නෙමෙයි, නිදාගෙනත් නෙමෙයි, මම යනවා බව මම දන්නවා. කොහොමද දන්නේ යනවයි කියලා? මොකක්ද අත්දැකීම? මගේ පා ගමන් කරනවා. පොළොවේ පොළොවේ ගමන් කරනවා. ඔව් ඒක ඒක අත්විඳපු දෙයක් එකතු කරලා ඔකට නැත්නම් Tamanට වෙච්ච සිද්ධියක් එකතු කරලා කිව්වොත් පොළවේ ගැටෙනකොට ඉඳගෙන ඉන්නකොට අතර වෙනස මට මෙහෙමයි වැටෙන්නේ කිව්වොත් ඉඳගෙන උඩ ගැටුමක් වෙන්නේ නැහැ නේ ගැටුම කියන්නේ හැප්පෙන එක මිසක් ඉඳගෙන ඉන්නකොට දැනෙන කේයි ඇවිදිනකොට දැනෙන මේ පොළොව තියෙන තියෙන වදින එකයි දෙකේ වෙනස කොහොමද අත්දකින්නේ ඉඳගෙන ඉන්න අත්දැකීම සහ ඇවිදිනකොට ලැබෙන අත්දැකීම අත් විඳපු දෙය කිව්වොත් කොහොමද කියන්නේ يعني යම් කිසි ස්ථානයකදී තවත් ස්ථානයකට ගමන් කිරීමක් තියෙනවා. ඉතින් ඒක හීනෙන් සිද්ධ වෙනවනේ. අපි හීනෙන් ඇවිදිනකොට අපි දන්නවනේ දැන් දැන් හීනක් නෙවෙයි හිතන්නේ. කොහොමද දන්නේ? මේක හීනයක් නෙවෙයි, මේක ඩෝප් වෙලා නෙවෙයි, මේක පිස්සුවක් නෙවෙයි. මම දැන් ඇවිදිනවා කියලා ඉඳගෙන නෙවෙයි කියන්නේ මොකද්ද අත්දැකීමෙන් කොහොමද කියන්නේ? මොකද්ද අත්දැකීම? ඒ සක්මන් භාවනා කරන්නේ මළුවේ යම් කිසි පටන් ගන්න ස්ථානයේ සිට මම නිශ්චිත මගේ යම් කිසි තීරණයක් කරන ආවල් තැන දක්වා මම ගමන් කරනවා කියලා එතෙන්ට මම යනවා. යන එකේ පියවර පියවර වශයෙන් ඒ මුළු ගමනේදී අපි එහා ගැලවරට යන නිසා මගේ කාර්ය ඉෂ්ට වෙනවා. මේකට එන විස්ථාපන වෙනවා. හරි දිනුන වෙන දන්න ප්‍රතිස්ථාපන. ඒක හරි. එක පියවරක් කොහොමද අත්දකින්නේ? මම ඉඳගෙන නෙවෙයි දැන් මේ ඇවිදිනවා කියලා පියවර තබන එක වමක් පාසා දකුණක් පාසා අපේ මොළයට සහතිකයක් හම්බ වෙනවනේ. නෙවෙයි. අන්නේ සාතිකේ තව කෙනෙකුට අත්දැකීම් වශයෙන් කියන එකයි මම මේ ඉල්ලා සිටින දේ. මගේ එක කකුලක් තිබු ස්ථානයේ දිර තවත් තැනකට යනවා මම 100ෙන් දන්නවා. ඒ වගේම අනික් කකුල ඒ වගේම තිබු ස්ථානයේ දිර අනිත් තැනට යනවා මම දකිනවා. ඒ දකින්න එක Taman දකින්න එක ඒක දැකපු නැති අහන කෙනෙකුට විශ්වාසය ඇති වෙන විදිහට මොනවද Taman දෙන අත්දැකීම් ටික. ওই ටික කීයදාගෙන සක්මන් නොකර ওই ටික කීයදාගෙන ඕන කෙනෙකුට. මං කියන්නේ සක්මන් කරපු කෙනෙක් වශයෙන් අත්දැකීම කොහොමද මේක මුසු කරන්නේ? තව කෙනෙකුට විශ්වාසයක් ඇති කරන කොහොමද මේ අත්දැකලා කියන්නේ මේ අද්දුරු ප්‍රත්‍යක්ෂේ බවට කොහොමද ඔප්පු කරන්නේ? ඒ කියන්නේ සතිය සිහිය සිහියෙන් මේ දේ නමුන්ට දැනෙනවා යනකොට කියන එක තමයි කියන්නේ. තමුන්ට දැනන්න බෑ. තව කෙනෙකුට විශ්වාසය ඇති කරන විදිහට කියන්නේ මොකද්ද? මොකද්ද සාක්කිය? මොකද්ද අද්දුරු සාක්කිය? නොකරපු කෙනෙකුට කෙන කියලා දෙන්නේ කොහොමද? අලියම් පොළවේ ස්පර්ශ කරපු තැන නෙවෙයි ඊළඟට ස්පර්ශ වෙන්නේ. ඔව්. එතකොට ඊළඟ කකුල ස්පර්ශ කරපු තැන නෙවෙයි ඊළඟට පොළොවත් එක්ක සම්බන්ධයි. කොහොමද දන්නේ? මේකම නෙවෙයි කියලා කොහොමද දන්නේ? ඒ කියන්නේ පසුපස හැරිලා බැලුවොත් නෑ බෑ එහෙම බෑ. පසුවට ඇහැල්ල බන්න එක නෙවෙයි. දැන් Tamanට විශ්වාස වෙලා නැතිනේ. දැන් මේ Tamanට විශ්වාස කරන්න නෙවෙයි හදන්නේ. Taman තව කෙනෙකුට කියලා දෙන්න හදනවා. මම මේ සක්මන් වශයෙන් අවදින කොටයි නිකන් අවදින කොටයි වෙනස මෙච්චරයි. මං අත් දකින්නේ සක්මන් කරන මෙන්න මේ ටික. ඒක එළියට එන්නෙම නෑනේ. කොච්චර මං ප්‍රශ්න හෙවත් එන්නේ නෑනේ. මම මේ බලන්නේ කතා කරවලා කරවලා කරවලා කොහොම හරි මේ සබාව වෙනුවෙන් මම මේ කරන්නේ. මේ Taman අත් දකින්න දේ තව කෙනෙකුට කියන්න මූල ධර්ම නෙවෙයි. මම මේ ඉඳගෙන නෙවෙයි මම ඇවිදිනකොට මෙහෙමයි මගේ කකුල බිම තියෙනකොට මට දැනෙන්නේ නිකන් ඇවිදිනව නෙමේ භාවනාවෙන් සක්මනේ කරනකොට මට දැනෙන්නේ මෙහෙමයි කියලා අත්දැකීම කොහොමද කියන්නේ සීයෙන් යුක්තව සීයෙන් මම ඊයේ කතා කරන්නේ තමන් අත්දැකපු දේ කියන්නකෝ පොළවේ යම්කිසි දැනෙනවා පොළවේ යම්කිසි ගොරෝසු ගතියක් හෝ සියුම් ගතියක් හෝ තෙතමනයක් හෝ උෂ්ණත්වයක් දැනෙනවා পাය තිබු ස්ථානයේ පිට වෙනත් ස්ථානයක තිබෙන විත්‍ය දැනෙනවා. ඉතින් දැන් අනිත් දවසේ දැන් අපි මේ කට උතර දුන්නාට පස්සේ ආය දවසේ සක්මන් කරනකොට තමන් බලන්ඩ එහෙම දැනෙන බව කිව්වට මම ඇත්තට මේ වෙලාවේ එතන එතන අත්දකින්නවද? අත් දකින්නකොට දැන් මේ පොළවේ තිබ්බ තැන නෙවෙයි අනිත් තැන තියෙන ඉතින් ඒක ඊට වැඩි කොසියුම් බවින් වෙනස් උණුසුම් බවින් වෙනස් ගොරෝසු බවින් වෙනස් නිසානේ මෙතන නෙවෙයි කියලා දන්නේ. අන්නේ විස්තර ටික මං අහුලා ගන්නවද කියලා සක්මන් කරනකොට. අහුලා ගන්න විතරක් මදි. ඒක වාර්තාගත කරන්න පුළුවන් නම් මම මෙතන පොළොව තියෙනකොට මට මෙතන සියුම්මට දැනනවා ඊගාව තැන තියෙනකොට එක්ක රළුවට දැනනවා එක්ක ගොරෝසුට දැනනවා එක්ක සීතලට දැනනවා කියලා අන්නේ ඒ ගතිය දැන් මේ ප්‍රකාශයේ තියෙන එක කෙරෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කරනවා මට මට රළු ගතිය දැනෙන්නේ නැහැ. දැන් කියන්නේ ඒකම තමයි දැනුණයි කියලා. ඒක අපේ අම්මනේ ඒක මට දැන් තේරෙනවා මට ඒ සක්මන් කිරීම තුලදී ඒකම ඒක තමයි මට දැනෙන්න ඇත්තේ නමුත් මම ඒක නිශ්චිත වශයෙන් තීන්දුව කරේ නෑ ඒ දේ කියලා කියන එක. ඒකට මම මෙහෙම ප්‍රශ්නයක් අහුවෝ දැන් දැන් මේ ওই කියු ප්‍රකාශ හැටියට අපි ඔක්කොම අනිත් ඔක්කොම ඉන්නව පටලවිලි. ඒගොල්ලෝ හිතාන ඉන්නවා සක්මන් කරනකොට මේ උඩින් යයි අනම්මනේ පවේ තියෙන එක තිරිබිරිස්ටත් දැනෙන දෙන්නේ. ඒ බුද්ධඝම වෙන්න ඕනේ නෑනේ. සතිය තියෙන්නත් ඕනේ නෑනේ ඔකට. නමුත් මෙතන නෙවෙයිනේ අපි භාවනා කරනකොට බලන්නේ. ඒ නිසා ඔය විදිහට මේ දන්නේ නැති කෙනෙකුට යාගේ දැනුම නැති කරලා සක්මන් කරනකොට බලන්න ඕනේ මේකයි කියලා ප්‍රකාශයක් කරනවා. කට කියලා දෙන්න ඕනුනානා. ඔය හිතන්නේ කෝකද ලේසිම ක්‍රමේ මිනිසුකට කියලා දෙන්න. මොන කොහොම කිව්වොත් දෙරෙයි කියලා. දැන් මම දැන් මම ප්‍රශ්න කීයක් අහලාද අපි උතෙන් ආවේ දැන්. අන්න ඒ ටික කෙටියෙන් කියනනම් කොහොම කිව්වොත් හොඳයි කියලා දිහිතෙන්නේ. සක්මන් භාවනාව කරනකොට යම්කිසි සතිය මුල් කරගෙන සිහියෙන් යම්කිසි ස්ථානයක සිට නිශ්චිත වශයෙන් තමු යන ස්ථානය නිශ්චය කරගෙන ඒ ස්ථාන ස්ථානය දක්වා මම දැන් හිටගෙන ඉන්නේ මම දැන් මම ගමන් කරන්නයි හදන්නේ දැන් මම পায় තිබුණින් ඒ ස්ථානය දක්වා ගමන් කරන්නයි හදන්නේ කියලා එක් කකුලක් උස්සනවා අනික් ඒ කකුල තියනවා අනික් කකුල උස්සනවා තියනවා. ඔය ආකාරයෙන් ඒ ස්ථානයට යනකොට ඒ পায়ත් පොළවත් අතර යන පුජ්‍යලයට දැනෙනවා ඒ පොළවේ ගොරෝසු ගතිය, සුමුදු ගතිය, දෙතමන ගතිය, උෂ්ණත්වය. ඔව් ඒක ඒක ප්‍රකාශයක්. ඒකට යෝගාවචරයාගේ අවධානය යොමු වෙන්න කොතෙන්ද? පොළවත්, තමුන්ගේ පයත් අතර ඇතිවෙන ඒ සංවේදී ඒ ඒ ඒ ඇතිවෙන ගතියට. ඒකේ ඒකේ මතක තියාගෙන ඉන්න ඔක්කොමලා මතක තියාගෙන ඉන්නේ සක්මණෙන් පුංචි කොටසක් ඔය කතා කරන්නේ. සක්මන් කරනකොට ටික වෙලාවක් ගියාම ආයාසයෙන් තොරව ඉබේම සක්මන වෙන්න පටන් ගන්නවා මොකක්වත් නැතුව. ඒකත් සතියම තමයි. එතනින් ගියාම සමහර වෙලාවල් වලට මේ වේගෙන් වේගෙන් කරන්න හිතෙනවා. එහෙමින් කරන්නේ ඔක්කොම ලක්මන. එක නිදර්ශනයක් කියනවා අඩුම ගානේ පොළවේ තියෙනකොට පොළවේ වදින හැටි පොඩ්ඩක් දැකලා කියන්න. ඒක නෙමෙයි සක්මන කියන්නේ. ඒක සක්මන පිළිබඳ පුංචි නිදර්ශනයක් විතරයි. ඒතකොට පොළවේ වදින මේ ධනීසියත් වැඩ වාරමක් වැඩ කාර්මයක් කරනවා. අලලු කරෙත් යනවා. උකුලෙත් යනවා. මේක ඇට්ලස් කසේරුකාවෙත් යනවා. ඒවා සේරම සක්මන. ඉතින් යාර දන්නේ නැති නිසා කියනවා අඩුම ගානේ ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න කොහොමද පොළොවට කකුල කෙටෙනවා තේරෙනවනේ. අන්න ඒක පොඩ්ඩක් බලන්න. ඒක තමයි ගොරෝසුම දේ. ඒක කියන්නේ මුළු චිත්‍රෙම බොහොම පොඩි කොටසක්. මේ අනික හැම සංදිස්ථානයකම මොලේ දක්වා මේ ඒ තිගැස්ම යනවා. මෙතන කෙටෙන එක. කොයි එකත් වළංගුයි. සමහරට ආයාසයෙන් කරනවා සමහරට අනායාසයෙන් කරනවා. මේ සෑම දෙයක්ම Tamange ඍජු අත්දැකීමනේ. පොත්වල තියෙන දේ නෙවෙයි මෙන්න මේක කියන්න අපි කොච්චර පැකිලෙනවද කියලා බලන්න. ඒ අදාළ කාරණාවට අපි යන්නෙම නෑ. ඒක පුදුම බීතිකාවක් තියෙන. ඒ කියන්නේ ඒක කායිමත් අහන දෙයක් නෑ මේ තමන් කරනකොට අනිවාර්යයෙන්ම අත් දකින්න දේ. පුදුම වෙහෙසක් වෙන්න ඕනේ මේ කෙනෙක් වෙනකොට මේ කියලා දෙන්න කියලා දෙන්න කොටිම කියනවා කියලා දෙන්න බෑ. ඒ තරමටම මේක මිනිස්සු කැමති නෑ ඉගෙන ගන්න. මේ পায় තියෙනකොට পায় හැදෙන හැටි දැනෙන්න විශාරද දැනුමක් ඕනේ නෑනේ. විනයක් ඕනෙත් නෑනේ. ඒක කියන්නේ නැතිකම. ඒක කියන්න ගියාම වටේ කරකවන ගතිය. ඉතින් එතෙන්දී අනුකම්පාව කරනව යන නැවත නැවතත් ළඟ තියලා බහක් තෝරන කෙනෙකුට කියලා දෙන මෑර ගහලා බැලලා වැඩකුත් නැහැ. නමුත් අපේ හිත පුදුමාකාර හොරයි. Taman ඍජුව හුස්ම ගන්නකොට මොනවද වැටෙන්නේ? පිහියකින් යමක් කොපනකොට මොනවද වැටෙන්නේ? වමති කකුල තියනකොට මොකද්ද වැටෙන්නේ? වැසීලි කරනකොට මොකද්ද වැටෙන්නේ? කැසීලි කරනකොට මොකද්ද වැටෙන්නේ? බලනකොට මොනවද වැටෙන්නේ කියන එක කියන්න වචන නෑ අපිට. ඔය වල්පල් නෙවෙයිනේ ඍජු අත්දැකීමනේ. වල්පල් වලට නම් ඕන තරම් වචන තියෙනවා. ඒ නිසා මම මේ ළඟ තියාන මේ හරස් ප්‍රශ්නෙම වෙහෙස කරන්න නෙවෙයි කොච්චර මූලිකමට හඳුන්නත් කොච්චර උනන්දුවක් තියුණත් සද්ධාව තිබුණත් දැනුම තිබුණත් මේ කාරණාවට හිත යන්නේම නැහැ. ඒ නිසා නැවත නැවතත් මේක කියලා පොඩ්ඩක් හටහුරු කරගන්න මෙහිදී අත් දකින්න දේ විතරයි මට ඕන. හිතන දේවක්වත් වෙච්ච දේවල හොඳ නරක විවේචනයක්වත් නෙවෙයි. අත් දකින්න දේ කියන එක. ඒක නිසා සක්මන් කරනකොට මට පොළවේ හැප්පෙන තියෙන තද ගති සිසිල් ගති වැටෙන්නේ නැහැ කියලා ලියන්න මොන්න තරම් හිතේ ඔලොමල ගතියක් තියෙනවද කියලා හිතා. තේරෙනවද? එහෙම කියනකොට තේරෙනවද? ඒකට මම බයිනවා කියලා දෙහිතෙන්නේ. නෑ. එහෙනම් ගහන්නයි කියන්නේ. නෑ. එහෙමෙත් වෙන්නේ නෑ. ඈ? ගහයි කියලා හිතන්නේ. ගහන එක නම් විශ්වාස කරා. ඒක නම් ඔයා හිතන්නේ එහෙනම් මං කවුද කියලා අඳුරන්නේ. පොල් හදේ තිබුණා නෙලනවා දෙක තුනක් ඔයලා. <laughs> එහෙම තමයි මගේ වැඩ. මොකද හැදෙන එකාට ගහලා හරි අදලා ගන්න. ඔයා නෙවෙයි හදන්නේ මේ සාසනයට දෙන්න ඕනේ පණිවිඩය දෙන්න ඕනේ. අපි දෙන්න අතර යාළුකම නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේක කියලා දෙනකොට භාවනා කියලා කියන්නේ ඍජු අත්දකින්න දෙය අත්දකපන් ඔය ඔළුව ගන්න එපා අරක වෙන්න ඕනේ මේක වෙන්නේ. ඒක බය නැතුව උසාවිය කියන්න පුළුවන් වෙනවා. මේ දෙකම අපි ළඟ නැති නිසා මේ nari වන්දන් වෙලා තියෙන අපිට කොන්ද පණිනත් වෙලා තියෙන අපිට පෞෂත්වයක් නැති. උපාන්ති අනුකම්පාවෙන් කියන්නේ කියලා. අනුකම්පාව නැහැ හොම්බතල තලනවා අහුනන කිට්ටු හිටියන. මේ එහෙම එකක් නම් මයි ළඟ ඇත්තේම නැහැ. හැබැයි මට මතක් වෙනවා මට මේක කියලා දෙනකොට මගේ ගුරුවරයා ගත්ත වෙහෙස. මං කොච්චර මෝඩේද මේ මේ අපි හැදිච්ච වැඩිච්ච උගත් ශිල්පේ දන්න මිනිස්සු මෙතෙන්ට ගියාට පස්සේ දෙකේ පන්ති ළමයිගේ දැනුම නැහැ අපේ හිත පුදුම ප්‍රතික්‍රියා කිරීම ප්‍රතික්‍රියා කරන සත්‍යයට බයයි. ඒමදිවට අරක දැක්කේ නැහැ අර සූත්‍රය දන්නේ නැහැ අරක නැහැ මේක නැහැ කියලා ගොඩාක් චෝදනා කරන මේ පය තිනකොට වැටහින දේ. හොඳයි අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් කිරීමේදී පියවර තබන විට එහි මුල මැද අග යනුවෙන් කොටස් තුනකට වෙන්වන බව පෙනේ. ඒ අනුව සතියේතුව පියවර තබන විට යටිපතුල පොළවේ ගැටෙන විට මදක් කිඳා බසින බවක් හා පාදයේ ඔසෝනිට කිසියම් දෙයක් ඇලවි තිබෙන විට පහසුවෙන් ගැලවි යන දැනෙන අතර ඇතැම් විටක ගොරෝසු බවක්, සැහැල්ලු බවක්, උණුසුමක් හෝ සිසිල් බවක් දැනේ. මේ අතර වාරයේදී යම් යම් සිතුවිලි ආවත් ඒ සමග ඒවා සතියෙන්ම බැහැරකොට නැවත සතිය උපදවාගෙන පැයක් පමණ සක්මන් භාවනාවේ යෙදෙමි. එපමණයි. හොඳයි අපි මෙතෙක් වෙලා අපි මේ මාතෘත් එක්ක කතා කරුවට වැඩිය යම් ප්‍රමාණයක් තොරතුරු කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා බලන්න මේ විදිහට සක්මණෙන් පිට අපි කාණ්ඩ බොණ්ඩ යනකොට දානශාලාට යනකොට නාන්න යනකොටත් ඔය එකමනේ වෙන්නේ. නිසා සක්මනේම් වගේ නැතුණා සක්මමලුවක් නොවුනට අනික් ගමනක් යනකොට කවුරුත් නැතුව තනි පංගලමේ තමයි යන ගමන් බලන්න ওই විදිහටම කකුල තියලා බර ගන්නකොට එරා බහින ගතිය අනික් කකුලට බර හරන කකුල උස්සනකොට ඒක රබර් එක ස්පොන්ජ් එකක් උඩ තල්ලු කරනවා වගේ තමයි දැනෙන ගතිය වාතය හරහා යනකොට ආශයන්තරක් වගේ යනවා වගේ දැනෙන ගතිය මෙච්චරම විස්තර නැතුණාට ඉදිනදා වැඩ ගමනකදීත් මේ අත්දැකීම අපි ලබන්න ඕන කියලා කල්පනා කළොත් අපිට තේරෙයි කතා කරලා හිටියොත් අපිට ගියොත් ගමනක් කවදාකවත් මම බලන්න බෑනේ. තේරෙනවද මම මේ කියන්නේ? කවුරුත් එක්ක කතා කර කයිවරු කරලා අතක් අල්ලන වනවනව ගියා නම් අපිට කොහොමඩක්ක උඩින් ගියාද බිමින් ගියාද කියලා මතක නැහැ. ඉතින් මේක වෙන්න කොච්චරක් අපි තනිමංගල මේ සක්මනක ඉන්න වගේ ගන්නවා. ඉතින් යනෝ බලනකොට අපිට මේ සක්මණෙන් අකුලගත්ත මේ දේ අපේ ජීවන යාත්‍රාවෙන් උන ජීවන චර්යාවෙන් උන දවස ඇතුළත වෙන ගමනක් යනකොටත් පුළුවන් තරම් මේ පයත් මේ පොළවත් අතර සිදුවෙන මේ දේවත් දකිනවා නම් ඒ හිත 100%ක්ම කෙලස් නැහෙනේ. ඊට අමතරව ගිහිල්ලා කවුරුත් එක්ක කතා කර කර ගිහිල්ලා <clears throat> වටපිට බල බල හස්බෝල කරකෝ කරකෝ ඇවිදිනකොට කොච්චරක් කෙලසෙනවද කියන්න බෑනේ. ඒ නිසා මේ දන්න කෙනා පුළුවන් තරම් බලන්න ඕනේ මේන් පස්සේ වාඩි වෙච්චාම කොච්චරක් හිතට මේකෙන් ගොනුවක් දහිරියක් පෙළගැස්මක් දෙනවද? ඒක මේ වගේ සක්මනකින් තොරව නිකන් ඇවිදිනකොට මට කොච්චර ගන්න පුළුවන්ද කියලා බැලුවොත් අපි මෙතනදී දෙන මේ පුරුදු කරගන්න මේ පූර්වාදර්ශය ජීවිතේ පුරාවට යන්න ඕනේ. හැම වෙලාවෙදී මේක දිනු කරගන්න බලන්න. එතකොට සීමාවක් නැහැ. තව කෙනෙක්ගෙන් කතා කර කර ගියත් බලත හැකි මට තනියම යනවා විතර කතා කරනකොට කරන්න බෑ කියන කාරණේ තේරෙනවනේ. කතා කරලා වටවිට බල බල හිටියොත් අපි පය වදිනවා, දත හැපෙනවා, ඔක්කොම සිද්ධ වෙන්නේ එතකොට. ඒ නිසා මේක පුළුවන් තරම් අනික් වැඩවලටත් පතුරවා ගන්නට කියන එක තමයි කියන්න තියෙන උපදේශය. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා භාවනාවට ආධුනිකෙක් වී ලැබූ මාර්ගෝපදේශකත්වයේ මත සක්මන් භාවනාවේ හා පරයන්ක භාවනාවේ යෙදුණෙමි. පළමු වරට සක්මන් භාවනාවේදී අමතක වීම, බාහිර සිත යොමු වීම ආදී අපහසුතා ඇතිවිය. දැන් පාදයේ එසවීම හත යැවීම සමාන තැබීම වම දකුණු වශයෙන් 30යි 100න් කිරීම බොහෝ දුරට හැකිය. බාහිරට සිත ගියත් එය නැවත සකස් කරගත හැකිය. මා පාරයන්ක භාවනාවේ මූලික කර්මස්ථානයේ පිම්බීම හා හැකිලිමයි. මා පළමුව භාවනාව සඳහා වාඩි වී සිටන ඉරියව්ව දෙස බලමි. ඉන්පසු කර්මස්ථානයේ කෙරෙහි සිත යොමු කරමි. ඒ තා දුෂ්කරය. නොයිකුත් සිතවිලි ගලායේ. බාහිර දෙයට යොමු වේ. නමුත් මම ඒ සඳහා උත්සාහ කරමි. නැවත පාදයේ වේදනාවක් හටගනී. ඒ වේදනාව දෙස හිත යොමු කරමින් කරත් එය ඊටම තදබල ලෙස දැනෙයි. එවිට හිත නැවත විසිරයයි. මේ සඳහා උපදේශයක් ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණින් දීර්ඝායුෂ ලැබේවා. මේ තියෙන තොරතුරු අපි තම සරල කෙරුවොත් අපිට පරියංකේ ඉන්නකොට සක්මණේ තරම් සත්‍ය පිටවන්නේ හිතවිලි වේදනා එනවා. නමුත් Tamanට තේරුම් ගන්න පුළුවන් නම් මම දැන් මේ ඉඳගෙන ඉන්නේ සක්මන් කරනවා නෙවෙයි. ඒ නිසා මේ ඉන්න ප්‍රදේශයේ වේදනා තිබුණත් හිතවිලි තිබුණත් ඉන්න බවත් එක්ක ඉඳගෙන ඉන්න බවත් එක්ක කොච්චර ඇසුර මූණට මූණ දාලා ඉන්න ගතිය වැඩි වෙනවද අඩු වෙනවද කියන මාතෘකාව ගත්තොත් මේ යෝගාවචරයා මේ ලියපු කෙනා ස්ත්‍රී වේවා පුරුෂ වේවා කැමැතිද කට උත්තරයක් දෙන්න මේ සද්ද තිබුණත් වේදනාව තිබුණාත් පිම්බි මහැකිලි පෙන්නුණාත් නැති වුණත් තමයි මේ ඉඳගෙන ඉන්න බවට විවෘතකම ඉඳගෙන ඉන්න බවට තියෙන අවදිය ඉඳගෙන ඉන්න බව පිළිබඳ දැනීම වැඩි වෙනවද අඩු වෙනවද කියන කට උතර දෙන්න කැමතියි. ප්‍රශ්නේ ලියපෙකනායි මම මේ දැනගන්න යහන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ මට ඒ අවස්ථාවේ මම ඉඳගෙන ඉන්න බව මට දැනීම තියෙනවා. එන ලකුණු 100 100ක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ අපි ඇවිදිනව නෙවෙයි, හිටගෙන නෙවෙයි, බුදියාගෙන නෙවෙයි. හැබැයි ඉඳගෙන ඉන්නකොට මං හිතුවට වැඩිය හිතවිලි වැඩි වෙන්න පුළුවන්. හිතුවට වැඩිය වේදනාව වැඩි වෙන්න පුළුවන්. හිතුවට හිතුව තරම්මට ආස්වාද ප්‍රසවාස නැත්තම් පිම්බීම හැකිලිම ඉන්න බැරි වෙන්න පුළුවන්. නමුත් දැනගන්න ඒව ඔක්කොම අමතර ලකුණු. ඒව නැත්තම් මේකට ආලවට්ටම් මේ වේදනාව තියේදිත් මට ඉඳගෙන ඉන්න බව දන්න පුළුවන් නම් මේ හිතවිලි තියේදිත් කමන්නේ මම ඉඳගෙන බව දන්නවනම් පිම්බි මේකේ නොපෙන්නත් මං ඉඳගෙන ඉන්න බව දන්නවනම් අපි අරස ඇතුලේනේ ඉන්නේ. අපි ගෙට ගෙවෙදිලා තියෙන. දැන් ගේ අර කාමරේ මොනවද තියෙන්නේ? මේ කාමරේ මොනවද තියෙන්නේ? කුස්සියේ මොනවද තියෙන්නේ? සාලේ මොකක්ද තියෙන්නේ? අපි දන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. ඔය ගේ ඇතුලේනේ ඉන්නේ. අන්න ඒකට සතුට, ඒකට ප්‍රීතිය, ඒකට ප්‍රමෝදේ එන්නේ නැතුව ඊටු ටික මොනවක් වෙන්නන්නේ නැහැ. එයි මේ කනපින්දමක් නේ තියෙන්නේ. අඬහෝගයක් නේ තියෙන්නේ. ඒ නිසා ටික ටික ටික ටික හුරු කරගන්න මට ඔක්කොම විස්තර පේන්නේ නමුත් මං අමාරුවෙන් එද්ද දෙක වහන දැන් ගෙට ගියා. දැන් හරි ගේ ගේ ඇතුලේ ඉන්නවා කවුරු හරි ඉන්නවා හම්බෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් ඒක වෙනම කතාවක්. එහෙනම් අපි කච්චේරි හොයන ගියා. දැන් අපි කච්චේරි හම්බුණා. අපි දන්නේ අපිට උන් එලේකම් ඇතුලේ ඉන්නවද නැති කියලා. ඒ උනට කච්චේරිට යන වැඩේ හරියද? දැන් ඉන්න කෙනෙක් අහතයි මේ එලේකම් තුමා අහවල් එකන ඉන්නවද නැහැ. කවුද යා වෙනකොට වැඩ කරන? එයත් නැහැ. ඊගාට කවුද? එයත් නැහැ. දැන් කාටද කතා කරන්න වෙන්නේ? අන්න අතේ ඉන්න ක්ලාක්ට කතා කරන්න එයා ළඟට ගිහිල්ලා අපිට අහගතයි කවදාද අවල් මනුස්සයා එන්නේ? අනිත් දවසේ යනකොට දැන් පාර අහන දෙයක් නැහැ නේ. දැන් දන්නවනේ කච්චරියට යන පාර. අන්න වගේ ටික ටික Taman එක තමන්ගේ ඉරියව්වත් එක්ක වර්තමානට අවදි වෙනවා මිසක්කා ඔය සක්මන් කරනකොට මේ ඔසෝන යවනවා තබනවා. ඔසෝන තබනගේ විස්තර ඉව කොහොමඩක්වත් අදාළ නැහැ. සක්මන් කරන බව දන්නවනේ. ඉඳගෙන ඉන්නකොට ආනපානෙ පෙනුනත් එකයි නැතත් එකයි පිම්බි මැකල පෙනුනත් එකයි නැතත් එකයි වේදන ආවත් එකයි නැතත් එකයි ඉතිවිලි ආවත් එකයි නැතත් එකයි දැන් වෙනදට වැඩිය මම ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවනම් මූලික අරසාව තියෙනවා ඒක ඒක සමාදම් වෙන්නේ නැතුව ඒකට ප්‍රමෝදයක් පහල කරගන්න නැතුව ඉදිරි ගමනක් නැහැ ඒ අපි අර කරන මුස්පේන්තුවම අර ඒ පේන දේ ගෞරව කරන්නේ නැතිකම නිසාම ගමන කාලකන්ණි වෙනවා අපි මේ සාමූහිකව එකතු වෙලා කතා කරන්නේ එහෙම කාලකන් ඉනොවි අනේ මම ගෙදර හිටියා නම් දැන් ඉඳගෙන ඉන්න බවක් දන්නේ දැන් අඩු ගන්න ඉඳගෙන ඉන්න බව දන්නවා ඉඳගෙන ඉන්නකොට වේදනා මම කියන්නම් ඒක මේ වැඩ දැනගැනීම දැන් ඉඳගෙන ඉන්න බව දන්නකොට ශරීරයේ වේදනාව වැඩි වෙනවා ඒ පිටේ ඉනකොට සාරි වේදන දැනෙන්නේ නැහැ නේ පිටේ ඉනකොට තියෙන අනම්මනම් කතානේ එතකොට මේකට කියන්නේ ඇම්ප්ලිෆයි වෙනවා කියලා තිබුණාට වැඩි ඒක හොඳට රබාන අවුරුදු දවසට අරන රත් කිරුවට පස්සේ තට්ටු කරනට ඩුම් ගාලා ගහනවනේ. අනිත් දවසේ මේ උඩ එල්ලලා තිනකොට තට්ටු කරලා බුබ්බුක් ගන්නවනේ. යෝගි තමයි ඇඟට හිත ගත්තට ගමන් හිතිලි තියෙන බව තේරෙන්න ගන්නවා. වෙනදට වඩා තේරෙනවා. වේදනාව වැඩි වෙනවා. ඉතින් මේක මේකේ සතිය දියුණුවක් නෙමෙයි වෙන්නන්නේ. දැන් අපි කියනවා වේදනාව එනකොට වෛර කරනවා. හිතවිලි එනකොට වෛර කරනවා. එතකොට අපිට අඩු ගානේ කයට හිත ගියා කියනවත් මතක නැති වෙනවා. ඒ නිසා අපිට අර ලැබෙන පුංචි ටික සාර්ථකත්වයේ පුංචි ටික අගේ කරන්න දන්නේ නැති එකට කියන්නේ මුස්පේන්තුවක් කිය. කාලකන්නිකමක් කිය. බුදුරජාණන් කියනවා අසප්පුරුසයි කිය. ඒ නිසා මේ යන්තම් දැනෙන මේ ඉඳගෙන ඉන්නවා දන්නවා. දැන් ඉඳගෙන නෙවෙයි ඇවිදිනවා කියලා දන්නවා. දැන් ඇවිදිනව නෙවෙයි හිටගෙන ඉන්නවා කියලා දන්නවා. දැන් මම නිදාගෙන ඉන්නවා කියලා දන්නවනම් ඉතින් මූලික අරසාව ඉන්නේ. ඊට පස්සේ තමයි ඇවිදිනකොට වම දකුණ කොහොමද ඉඳගෙන ඉන්නකොට බිම්බීම හැකිලිම කොහොමද නිදාගෙන ඉන්නකොට දැනෙන්නේ කොහොමද හිටගෙන ඉඳන්නේ ඔක්කොම අමතර විස්තර. ඒ නිසා දැන් මම ප්‍රශ්න කරුගෙන් නැවතත් ප්‍රශ්නයක් අහුවොත් මේ විදිහට මම වාඩි වෙලා ඉන්න වෙලාවේදී මේ වාඩි වෙලා ඉන්න බව දැන ගැනීමට වාඩි වෙලා ඉන්න බවට අවදි වීම වැඩි කරන්න මොනවා කරුවොත් හොඳයි කියලාද හිතෙන්නේ. කල්පනා වෙන්නේ නැද්ද ක්‍රමසහවිදී? දැන් මට මේ දැනෙනවා වරින් වර හිත පිට යනවා කමක් නැහැ ඒ තියේදී මම ඉඳගෙන ඉන්න බව දැනීම වැඩි වෙන්න ඉඳගෙන ඉන්න එකට මූණට මූණ දාලා ඉන්න ඉඳගෙන ඉන්න එකට විවෘත වීම වැඩි කරන්න මොන වගේ උපක්‍රම Tamange ක්‍රම සහ විදි මල්ලේ තියනවා කියලාද හිතෙන්නේ මොනවා කෙරුවොත් හරියයි කියලාද හිතෙන්නේ මට පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. එතකොට අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා Taman දන්නවනම් කල යුත්තේ මේකයි කියලා වාඩි වෙනකොට අදිෂ්ඨානයක් ගන්න කියලා මට වෙන මොනවාක්වත් නැත්නම් මේ ඉඳගෙන ඉන්න ටික මට දිගටම ඉඳගෙන ඉන්න බව දැනගන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරන්නේ. එහෙමයි තමයි. තේරුණාද? ඒක ඊට පස්සේ තිත පිට යන ප්‍රශ්නයක් නැහැ. ඒක නෑ මං හිත පිට ගියට තරහ වෙන්නේ නැහැ. මගේ අදිෂ්ඨානයේ හැටියට මට ඕන කරලා දෙන ආය ඉඳගෙන ඉන්න බව දැනගන්න. මහා ලොකු දේවල් එපා. මහා ලොකු දේවල් නිකන් හමුනොත් විශ්ි කරන්න එපා. ඒක තියාගන්න. නැත්නම් අඩු ගාණ ඉඳගෙන ඉන්න බව දැනගන්න. ඉතින් මේ විදිහට සක්මන් කරනකොට අදිෂ්ඨාන කරන්න මට මං පිං කරලා සත්තනම් දන් දුන්නා සත්තනම් බුදුන් අදහනවා සත්තනම් මේ ඇවිදින ටිකේ මං ඉඳගෙන ඉන්නව නෙවෙයි කියන එක බුදියාගෙන නෙවෙයි කියන එක මට වැටහෙවා හිතවිලියාවට කමන්නේ වේදනාවට කමන්නේ මං ඇවිදින බව දන්නවනේ ආන්නේ විදිහට මේ සරල දේ ඍජු දේ අස්පනා පිට තියෙන දෙයට අගය කරලා ආඩම්බර වෙලා ප්‍රමෝද උනේ නැත්තම් මේක මහා කටු කොහලක් මේ භාවනාව කියන්නේ විශේෂයෙන්ම පොතේ දැනුම තියෙන එකනට නම් කටුගයක්. කටු කොහොලක්. පොතේ දැනුම දැනනට නිකම්ම නිකන් සිරිවිරිලට හරීම ජොලි ටක් ගන්නකොට තේරෙනවා. පොතේ දැනුමයි කන්නේ. හැබැයි බුරුමේ මට උගන්වපු ස්වාමීන් වහන්සේ පැහැදිලිවම කියනවා පොතේ දැනුම හැම වෙලාවෙම බාධා කරන්නේ නැහැ. බාධා කළ යුතු නැහැ. දන්නවනම් කොහොමද පාවිච්චි කරන්නේ? එතන මීට පස්සේ අධිෂ්ඨාන කරන මම ඉන්න බැයි මට ඉඳගෙන ඉන්න බව ලැබේවා දැනගන්න ලැබේවා වැඩි වේලාවක් ඉඳගෙන ඉන්න බවට අවදි වේවා කියලා අධිෂ්ඨාන කරන කරපු සීලේ සීපත් කරලා කරපු දානේ සීපත් කරලා තමන්ගේ කාය ජීවිත දෙක බුදුන්ව පූජා කරලා එතකොට තේරෙයි පොඩ පොඩ වැඩි වෙනවා කියන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ ගරුතර ස්වාමීන් වහන්සේ මට භාවනා කර පුරුදු නිසා ඉක්මනින් සිත එක්තෙන් කරගත හැකියි හුස්ම රැල්ලෙන් ඉවත් වේ වරණ ඇතුලේ මේ විදිහට දිගටම සිටිය යුතුද නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීම වරණකේ උදාහරණ 44 ආකාර භාවනා ක්‍රමයට කමක් නැද්ද ඒ බව පැහැදිලි කර දෙන්න තෙරුවන් සරණයි මට අර මුල්ම ටික මේ භාවනා ගොඩක් කල් කරලා තියෙන නිසා හිත කීකරු කරගන්න පුළුවන් කියන එක පොඩ්ඩක් විස්තර වෙනවා නම් අන්තිමට දෙන උත්තර ටික දෙන්න පුළුවන් එහෙම නැත්නම් මේක නින්දක්ද කියලා මට දන්නේ නැහැ එහෙම නැත්නම් වෙහිත මත් වෙලා දන්නේ එහෙම මෙහෙම නැත්තම් මේ අරමුණක් දිගේ වැඩ කරලා නම් මේක වෙලා තියෙන්නේ මොකද්ද තමන් කරන භාවනාව කොහොමද අරමුණ පේන්නේ කොහොමද අරමුණ ගෙවෙන්නේ කියන විස්තර නැතුව ඔය කියලා තියෙන එක මම ඔහොමම පිළිගන්නේ මම සතුටු නෑ මට ගිය පාර මගතොට විස්තර නැතුව කියන්න බෑ ඒ නිසා ඒ කෙනා කියනවා නම් කොහොමද මොන අරමුණත් එක්කද ගොඩක් කල් භාවනා කරලා පුරුදු වෙලා තියෙන මොකද්ද භාවනා කරපු අරමුණ කියන එකත් එක්ක විස්තර මම හිතනවා පසුපැත්තේ තියෙන එකට උත්තර හොයන්න පුළුවන් වෙයි කියලා. මුල් ටික මදි විස්තර වෙලා තියෙනවා. කැමැති දේ ටික කට උත්තරක් දෙන්න මේ ප්‍රශ්න ලියපෙන්නවා. එහෙම නැත්නම් අපි මේ ප්‍රශ්නේ අතහැරලා දානවා. අනිත් දවසේ කියන්නේ ඒ එන්න තැනට ආපු මඟ විස්තර. ඒ අනුව තමයි කියන්න පුළුවන් ඉන්නේ ඇවිල්ලා තියෙන හොඳ තැනකට නරක තැනකටද කියලා. ඒක නැතුව ආගිය විස්තර තොරතුරු නැතුව කියන්න අමාරුයි. අවසරයි ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාව කරන විට හොඳ සිහියෙන් කරනවා. දකුණු පාය වම් පාය සිහියෙන් ඔසවන විට විලුඹුව ඇඟිලි දක්වා සිහියෙන් තබනවා. නමුත් කිසිම වෙනසක් දැනෙන්නේ නැහැ. දවස මුණත් මට භාවනාව කරන්න පුළුවන්. ගරු ස්වාමින් වහන්සේ මට දැනගන්න ඕනේ සක්මන් භාවනාව හොඳට මට වෙනවාද කියලා. වහන්සේට දීර්ඝාෂ පතමි. කොහොම මෙයාගේ තහන දිනේ වැඩ කරන. ඇවිදින වෙලාවේදී මම ඉඳගෙන නෙවෙයි සක්මන් කරන බවට අවදි භාවයේ තියනවාද නැත්නම් ඒකේ දැනුම තියනවාද කියනවනම් ඉදිරි දියුණු කියලා දෙන්න පුළුවන්. ඒ නිසා ඒකේ නා කැමැතිද කට උතර දෙන්න මම මේ සක්මන් කරන වෙලාවදී මම ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි ඇවිදින බව දැනුම නැගන් ඡායා මාත්‍රයට තියෙනවනම් ඉදිරි ටික බොහොම ලේසි කියලා දැන්. මම කැමැතිද ඒ බව දන්නවද නැද්ද කියලා ඉස්සලා කීපෙකනා වගේ කට උතර දෙන්න ඒක මම හිතන්නේ කාටවත් ඇසරණක් ඇරවන දෙයක් බවට පත් වෙවි. එහෙම නැත්නම් සරල කරුණාවන්ත උත්තරේ තමයි තමන් ඇවිදින බව දන්න බවට අවදි වෙන්න ඉස්සලා. ඉඳගෙන නෙවෙයි ඉන්න බවට හිටගෙන නෙවෙන. එතකොට ඉතුරු ටික ඔය අඬහව ගාලා හරියන්නේ මේක හරගස ගත්තට පස්සේ ඊගාවේ කේනවා. මම මේ ඉන්නේ ඇවිදිමින්. හිටගෙන නෙවෙයි ඉඳගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි කියන එක දන්නවද? ඒක වැඩි කරන්න මොකද්ද කරන්න ඕනේ? එතකොට ඒ ටික ඔක්කොම පෙළ ගහිලා එනවා. පින්වත් ස්වාමින් වහන්සේ මම මෙම මධ්‍යස්ථානයට ප්‍රථම වාර පැමිණි අයෙක්මි. මින් පෙර දින 14ක නේවාසික භාවනා මධ්‍යස්ථානයක භාවනා කර හතරවන ධානය දක්වා සිත ගෙන යාමට පුහුණුව ලැබුවෙමි. නමුත් පින්වත් ස්වාමින් වහන්සේ මේ පැමිණි කාලය තුල තාම සිත සමාධිය තුල පිහිටුවා ගැනීමටවත් මට හැකි වුණේ නැත. භාවනා නිමිත්ත අතහැර සිත වෙනත් සිතුවිලි ඔස්සේ දුවයි. මෙසේ සිදුවීමට හේතුව මාගේ පෙර භාවනා පුහුණුවේ යම් වරදක් නිසාද නැත්නම් මාගේ උත්සාහය හෝ කැපවීමේ වරදක් නිසාද මා දැන් කළ යුත්තේ කුමක්ද? භාවසින් නිරෝගී සුව ලැබේවා. මේ රචනයේ ලීලා තියෙනෙත් නැත්නම් හිත වැඩ කරලා තියෙනෙත් මේ සමාධි කියන චෛතසිකයේ ඉස්කර කරගෙන ඉතින් මං කරුණාවෙන් මතක් කරනවා ඒකට මට වග වෙන්න බෑ මේ සතිය හරහා නැත්නම් සතිචෛතසික ඉස්සර කරගෙන මෙහෙදීලා තියෙන උපදේශපන්ති අනුව කටයුතු කරන්න. එතකොට අපිට සමාධිය ලැබෙන එක වස්සේ වග බලා ගන්න පුළුවන්. Tamanට ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව තේරෙන ගතිය තියෙනවද? ඇවිදිනකොට ඇවිදින බව තේරෙනවද? ඒ ටික තියෙනවනම් කිසිම අඩුපාඩුවක්වත් කිසිම පිණේ කාඩු ගතියක්වත් භව සම්පත්‍ති කාඩුවක්වත් නැහැ. මේ අර තිබිච්ච සමාධිය මට දැන් නැහැ කියන එක පටන් අරගත්තොත් අපි අතීතානුධාවනං චිත්තං වික්කෝපානුපත්තං සමාධිස පරිපන්තෝ කියන විදිහට අතීතය ආශ්‍රය කිරීම නිසා හිත වර්තමානයේ පිටපැන ගිහිල්ලා සමාධි බාධා වෙනවා වර්තමානට හිත ගන්න දන්නේ වර්තමානට හිත ගන්න එකට කියන්නේ සමාධි කරන්නේ සතිය කිය. ඒක නිසා ආයත් මූලික උපදේශ පන්තියට අහුම්කම් දෙන්න ඉල්ලීමක් කරලා අහුම්කම් දීලා බලන්න මම ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවාද කියලා. එහෙම නැත්නම් ඒ ප්‍රශ්න කරු කැමති නම් සභාවට කතාකරනද Tamante ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනෙනවද? ඊටත් වඩා හොඳ ප්‍රශ්නේ තමයි මේ වගේ අයට සක්මන් කරන එක. සක්මන් කරන වෙලාවේදී සක්මන් කරන බව දන්නවනම් මේකට උත්තර දෙකක් තියෙනවා සක්මනේ. ඉතින් ඒ ප්‍රශ්න ලිපේකන කැමැතිද ඒ බවට තමන්ගේ අවදි භාවය ගැන කතා කරන්න. සක්ම ඉඳගෙන ඉන්නකොට හෝ සක්මන් කරනකොට ඒ බව දන්නකම වැටහෙන ගතිය අවදි භාවයේ සතිය පිළිබඳව කට උත්තර දෙන්න කැමතිද ප්‍රශ්න ලියපෙක් කරන්න. එහෙම නැත්නම් ඒක හිතේ තියාගන්න සක්මන් කරනවාදී සක්මන් කරන බව දන්නවා ඇවිදින බව දන්නවනම් හොඳට පැයක් ඇවිදලා ඇවිල්ලා ඉඳගන්න. ඒකට ඉඳගන්න ආසයි තනවනේ. ඇවිදලා ඇවිදලා. ආවට පස්සේ බලන්න මම දැන් සුවසේ සමබරව සහල්ව වාඩි වෙලා ඉන්න බව දන්නවනම් ওই හතර වෙනි ධ්‍යානෙ ඊට එහා තියෙන ධ්‍යානෙටන් එයි. එහෙම නැතුව මේ වෙච්ච ධ්‍යානයක් ගැන කල්පනා කරගෙන ඉන්නවයි කියලා කියන්නේ තද තණ්හාවක්. මේකට කියනවා නිකාන්තිය කියලා. මේ සම ඒකත් මේ සතියේ තියෙන එක නෙවෙයි සමාධියේ තියෙන එක. අනිවාර්යම පශ්චාත්තාපය. අනිවාර්යම පශ්චාත්තාපය. කතා කරන දෙයක් නැහැ මෙවැනි කෙනෙක් මරණාසන්න වෙලාවට කිට් වෙනකොට සීදීනසා ගනී කියන එක ඕන තරම් වෙන්න ඉඩ තියෙනවා. බුදුරජාණන්සේ ඉන්න කාලෙම දෙනවක් තුන්නමක් කරගත්තා. සමාධිය හොඳට තිබුණා. ඒගොල්ලෝ හිතුවා මරණ චිත්තක්ෂණයේදී මට ඇවිල්ලා සමාධිය උදව් කරයි කියලා. සමාධියේ මොකක්වත් නැහැ. එතකොට ඔක්කොම බොල්. එතකොට සීදී නසා ගන්න. එනිසා මේ සමාධිය ඉස්සර කරන යන ගමන අරීම ඇබ්බැහියක් කියලා කියයි. ඇබ්බැහියක්. ඊට වඩා හුඟාවක් වෙන සති ඉස්සර කරන යන ගමන පුදුම ස්වභාවික එකක්. ඉතින් මම මේ කතා කරන්නේ මේ සමාධිය මුල් කරගෙන යන ගමනක් අපි මේ රෙකමන්ඩ් කරන්නෙත් නැහැ කියලා දෙන්නෙත් නැහැ. ඒ නිසා මූලික උපදේශ පන්ත්‍රය උන්කන් දීලා වාඩි වෙනකොට වාඩි වෙන බව දැනගන්න, ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න. එතකොට සතිය හරහා ඊට ටික සිද්ධ වෙයි කියලා අනාගත වාක්‍යයක් කියන්න පුළුවන්. පෙරවන් සර්ණයි ගෞණ්‍ය ස්වාමින් වහන්සේ මා පරයන්කේ සිට ආනාපානය ආරම්භ කිරීම පිණිස මම දැන් මෙතන යන්න මෙනෙහි කරමින් ටික වේලාවක් සිටන විටදී ඇඟ පිටුපසින් හිරියක් සමග ආස්වාස සිටන විටදී ඇසට පෙනෙන අඳුර අතරින් අලු පාට මිශ්‍ර කළු පැහැති බෝල දිස්වේ. දිස්වීම සිදුවේ. මෙය පේපර් සර්වියට් එකකට තින්ත බිඳුවක් වැටුණාක් මෙන් වැටුණු ලක්ෂයේ සිට උඩට විසර යන අතර තවත් සමහර අවස්ථාවලදී උඩ සිට යටට පොඩිවන ආකාරයටද බෝල දිස්වේ. මේ සුළු වේලාවක් පවතින අතර නිතරම දැකීමටද නොහැකි වේ. මේ මාගේ දෙවන භාවනා වැඩසටහන වන අතර මාස 6ක කාලයක සිට භාවනාවට යොමු වී ඇත. ස්වාමින් වහන්සේ මෙසේ දිස්වීම මාගේ ඇසේ ඇති දෝෂයක් මත සිදුවන දෙයක්ද? එසේ නොවේ නම් භාවනාවේ සුළු දියුණුවක් පෙනී යාමක්ද? මා තවදුරටත් කුමක් කළ යුතුද යන්න කරුණාවෙන් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට අපවත් අපවන් අසරණින් අඳුරින් එළියට යොමු කිරීම පිණිස තව තවත් ශක්තිය, නිරෝගී සම්පන්නිය, දීර්ඝායුෂ ලැබේවා. ඉතින් භාවනා කරගෙන යනකොට විතරයි දන්නේ අනික වෙලාවට සිද්ධ වෙනවා. භාවනා කරනකොට විවිධ බහුරූකෝලං විවිධ හැඩතල විවිධ ආකාර විවිධ සටහන් පේනවා. ඒ පේන සටහන් නිසා මම ඉඳගෙන ඉන්න බවට බාධා වෙනවද කියලා විතරක් වග බලා ගන්න පේන සටහන් දිගේ යන්න එපා. මේ පෙනීම නිසා මම ඉඳගෙන ඉන්න බවට මම මම දැන් මෙතන කියන එකට බාධා කරමින්ද මේ තින්ත බුබුලු බෝල පේන්නේ. ඇත්තටම මායя කරන්න මේකට බාධා කරන්න විතරමයි යකුවා. අපිතර මේක අමතක කරලා මේ තින්ත බින්දුව කහ පාට පෙන්වන්නේ රතු පාට පෙන්වන්නේ නිල් පාට පෙන්වන්නේ කියලා කතා කරනකොට කොහොමඩක්වත් වැඩේ සිද්ධ වෙලා ඉවරයි. බුදුරජාණන් වහන්සේ මීට නියත කියනවා උඹ ඔය බහුරූ කෝලං එන්නේ උඹ ඔය තෙම සතියෙන් කඩණ්ඩායි. ඒ නිසා උඹට මේ ඉඳගෙන ඉන්න බව දැනෙද්දි නම් ඒක ඇතුලේ තියෙන ওই විස්තර කොච්චර වෙනවද කමන්නේ. ඒත් ওই විස්තර නිසා ඉඳගෙන ඉන්න බව අමතක කෙරුවොත් බොක් ඇතුලේ ඉඳද්දි අම්මගේ බොක් ඇතුලේ ඉඳද්දි පෙකෙන වෙලා හපල කෑවා වගේ තමයි වැඩේ. ඉවරයි. ආයෙ ඉතින් වර්ධනයක් නැහැ. හැම එකක්ම එන්නේ අර අරමුණෙන් හිත කඩන්නයි. එනිසා යෝගාවචරගේ පරම යුතුයකම වෙන්න ඕනේ බොහොම සරලව සද්ද ඇහුණත් වේදනාවක් වුණත් හිතවිලි ආවත් නිල් බෝල පෙන්නුවත් කහ පාට බෝල පෙන්නුවත් එව්ව දිගේ කතාවට යන්නේ නැතුව මේවා පෙනීම නිසා ඕ නොපෙනීම නිසා මට මේ අරමුණේ ඉන්න ගතිය බාධා වෙනවද බාධා වෙනවනම් ආයේ අරසාව පිනිස ക്ഷേම භූමියක් හොයන කෙනෙක් වගේ අර අරමුණට යන්න. ওই නානාවිද රූප දිගේ බහුරූපෝලන් දිගේ හේන විස්තර දිගේ අනේක තමයි මායාවේ එකම උපක්‍රමය. විවිධ බහුරූපෝලම් පෙන්වන. හැම එකකින්ම කරන්නේ අර අරමුණේ ඉන්න සරලකම කඩලා. හැබැයි ආයසරයක් අරමුණට ගන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා මෙතන තද බල කෙලෙසයක් නැහැ. නමුත් යෝගාවචරය එනේන දේවල් වල හීන පලාපල කියන ගත්තොත් අලගිය මුලගිය විතර හොයන්න ගත්තොත් අංග ප්‍රත්‍යංග හොයන්න ගත්තොත් එහෙ නැති යෝගාවචරයට කවදාක ගොඩේමනක් නැහැ. ඒ නිසා බලන්න ඉඳගෙන ඉඳ පුරාවට මම ඉඳගෙන ඉන්න බව දැනෙද්දි නම් මොනවා පේනවා කමන්නේ ඉඳගෙන ඉන්න බව දැනීම තමයි මට තියෙන එකම අරසාව. ඒක නෑනේ පෙකෙන වෙලා කඩාගත්තා වගේ තමයි වැඩි. ඒ නිසා පුළුවන් තරම් බලන්න ඒ සරල ගතිය නඩත්තු කරන්න අරසාව නඩත්තු කරන්න. සතිපට්ඨාන ක්ෂේත්‍රයේ ඇතුලේ හිත පවත්තන්න. එතකොට පේන කොයි දේත් සුද්ධ වශයෙන් ගියකි බාධාවක්, අරියාදුවක්, කංකරච්චලයක් අපි උලිහිලි පෑමක් අපට. අපිට විහිළුවක්. ඒ නිසා ඒව ගණන් ගන්න නැතුව මූල කර්මත්තාන්ට හිතියෝ දාන්න නැතුව ඔය එනේනේ වගේ විස්තර අහන්න ගියොත් අපිට පේන කියන තැනක් භද්‍රකාලි මෑණියන්ගේ ආරූඪයෙන් පේන කියනු ලැබේ. ඒ ඕ බෝඩ් එකක් දාතගේ පල්ලෙය. මොකද එන හරියක් එන්නේ පිස්සෝ. ඒගොල්ලන්ට ඕනේ මේ පේන දේ වැත්තක තියදී පේන දේ අහන්න. මේ ආනපන පේන තියේදී වෙන පේන අහන්නයි ඕනකම තියෙන්නේ. මේ නිල් පාට පේන්නේ, රතු පාට පේන්නේ, අරක වෙන්නේයි, මේක වෙන්නේයි කියලා ඉතින් කියන්නේ මුද්දටම කාලා මාර්යා දෙන්න ලනුව. තා කරුණාකල මාර්ගපාක්ෂික වෙන්න එපා. කරුණාකල කෙලෙස් වලට අතහිත දෙන්න එපා. තමන්ගේ අරසාව වෙන අර පටන් ගත්ත අරමුණ, සරල අරමුණ, අහිංසක අරමුණ, ඍජු අරමුණ කාටත් කරන්න පුළුවන් දේ හිත තියෙන තාක්කල් අපි සත්පුරුසයි සද්ධර්මයි. මේ පැත්තට යොමු කරන්න ගියොත් කෙලවරක් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා වතියේදී කවුරු මොන විදියට ඇවිල්ලා අපිව නානා රුදු වේසමව මගහුරන්න ගියාට අප වරමුණට එන්න බලන්න බොහොම ඉක්මනට Tamanටම Tamanගේ කමඨාන සුද්ධ කරගන්න පුළුවන් වෙයි ටික ටික කාලයක් කරනකොට. පින්වත් ස්වාමින් වහන්සේ මම පරයන්කේ භාවනා කරමින් සිටන විට මගේ කට පැත්තකට ඇද වී යන බව දැනේ. මෙසේ දැනෙන විට මා කළ යුත්තේ කුමක්ද? තවද මම භාවනාවේ යෙදෙමින් සිටින විට රතු පැහැති බෝලක් දකි. අනතුරුව මිනි ඔලුකටු බොරව පැහැ වතුරේ පාවෙනවා දුටිමි. ඒ සඳහාද මා කළ යුත්තේ කුමක්ද යයි ඔබ වහන්සේගෙන් කාරුණිකව විමසීමි. ඔබ වහන්සේ නිරෝගී සුවත් වේවා. ඔය ඉස්සල ප්‍රශ්නේ වගේමයි. පේන දේවල් සීමාවක් නැහැ. ඒතර බලන්න මම පෙනීම නිසා මම ඉඳගෙන ඉන්න බව බාධා කරනවද? නැත්නම් ඔය පෙනුනත් පෙනුමට මම මත් උනත් මට නැවත නිර්පද්දිතව ඉඳගෙන ඉන්න බවට යන්න පුළුවන් නම් ඒක අරසයි. ඔය පේන හැම එකම මම නැවතත් කියනවා මාර්ගපාක්ෂිකයි. ඔය එන හැම එකක්ම කෙලෙසයක්. ඒක කෙලෙසයක් බවටපත් වෙන්නේ ඒකෙන් අරමුණ කඩාගත්ත ගමන් කෙලෙසයක් කරනවා. ඒ නිසා ඉවත් තිබුණට ඕන දෙයක් ඔබලා උලීලි පාපල්ලා ඕනේ නාඩගමන් නටපල්ලා මම ශක්ති ප්‍රමාණයෙන් අරමුණේ ඉන්නවා කියලා කිව්වොත් ඔව නිකම්ම කුරුම්බා ඇට්ටි හැලෙන්න වගේ වඳ වෙලා ලොඳ වෙලා බොඳ වෙලා අයින් වෙලා යනවා. නමුත් මෙව් වගේ අලගිය මිල හොයන්න ගත්තොත් මූල කර්මත්තානේ වඳ වෙලා යනවා. එතකොට අපි ක්ෂණ සම්පත්තිය පන්න ගත්තා වෙනවා. ඒ නිසා ක්ෂණ සම්පත්තිය පාව දෙන්න එපා. ක්ෂණ සම්පත්තිය අසරණ කරන්න එපා. නැවත නැවතත් මම මෙතන ඉන්නවා. මම දැන් මෙතන ඉන්නවා කියන අරමුණ දැඩෙද්දි වැටහෙද්දි නම් ඔය මොනවා තිබුණත් කමන්නේ. ඒත් මෙව ගැන කතා කරන්න එපා. කතා කරන්න තමට වැටේන මම දැන් මෙතන කියන එක විතර. ඒ නිසා ඉස්සලා ප්‍රශ්නේ පස්සේ ප්‍රශ්නේ දෙන්නව නිකන් නියුන් සහෝදරයෝ වගේ ප්‍රශ්න දෙයක්. පිරුවන් සර්ණයි ගරු ස්වාමින් වහන්සේ මම පළමු දිනේදී පරයන්ක භාවනාව ටික වේලාවක් කරගෙන යන විට ඉදිරියේ බුදු පිළිමයක් මැවී පෙනුණා. තව ටික වේලාවක් යන විට ඉදිරියෙන් තනකොළ පිටණයක් වගේ මැවිලා පෙනුණා. එයින් පසුව මගේ ඔළුවේ පැත්තකින් වේදනාවක් ආවා. ඒත් මම භාවනාව ඒ විදිහටම කරගෙන ගියා. ස්වාමින් වහන්සේ මේ මට පහදා දෙන්න. සක්මන් භාවනාව වම දකුණ කියා සිහියෙන් කරගෙන ගියත් ඒට වෙනසක් දැනුනේ නැහැ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි. මේකේ කියලා තිනවා ඉස්සල්ලා විස්තර කියලා ඒත් මම භාවනාව පුරුදු පරිදි කරගෙන ගියා කියලා අන්නේ වාක්‍ය පොඩ්ඩක් විස්තර කරලා දෙනවනම් ඒ අනික් ටික පිළිබඳව සැක බොහොම ලස්සන දුරු කරලා දෙන්න පුළුවන්. මේවා පෙනෙද්දිත් මම මගේ භාවනාව කරගෙන ගියා. මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? මම භාවනාව කරගෙන ගියා කියන එක පොඩ්ඩක් කැමැතිද? ඒ ප්‍රශ්න ලියපෙකනකට උත්තරයක් දෙන්න. ගරු ස්වාමීන් වහන්සේ මගේ භාවනාව ඒ විදිහට මම කරගෙන ගියා. නෑ නෑ මොකද්ද ඒ වෙලාවේ කිරුවේ ඉඳගෙන කරනකොට මොන අරමුණේ හිත පැවැත්වීමද එතනේ මම භාවනා කරන ගියා කියන එකෙන් අදහස් කරන්නේ. මොකද්ද කරුවේ ඒ වෙලාවේ? මොකද්ද කරගෙන ගිය භාවනාව? මේ පරියංක භාවනාව. ඔව් ඒ කියන්නේ එතකොට දැන් මේ බුදුබුරු පරිමේ පෙනෙදි තමන් කලේ මොකද්ද? කළ හිත එකලස් කරගෙන. කොහාටද එකලස් කරේ? කොතෙන්ද එකලස් කරේ? ඉදිරියට තව යන්න ඕන කියලා හිතාගෙන. හරි මොකද්ද කරේ මං කියන්නේ මේ වෙලාවේ මේ බුදු පිළිම පෙද්දි අරක පෙද්දි මේක බෙනෙදි තමන්ගේ හිත කොතනද තිබ්බේ? හිත එතනම තියෙනවා මං ඉඳගෙන ඉන්නවා කියලා හිතාගෙන එහෙම භාවනා කරා. ඒ කියන්නේ මම දැන් මෙතන ඉන්නවා කියන එක. ඉතින් අර සක්වණේදිත් එච්චරයි කියන්න තියෙන්නේ. Taman ඉන්න බව දැනෙනකොට බුදු පිළිමයක් පෙන්වනවා දේවදත්ත පෙන්වනවා දෙකම කක්කා. කක්කා පෙන්වනවා රත්තරන් පෙන්වනවා දෙකම කක්කා. ඒ කොයි දේ වෙනත් මම දැන් මෙතන ඉන්නවා කියන එක දන්නවනම් එච්චරයි අපිට අරසාවට තියෙන්නේ. ඒක අයින් කරන්න මේ ලෝකේ මොනම జగතෙක්වත් නැහැ. එකම జగත්කම තියෙන තමන්ගේ තකතිරුකම විතරයි. තමන්ගේ මෝඩකම. ඥානවන්තකම කියලා කියන මොන බහුරු කෝලම් පැවත් මම දැන් මෙතන ඉන්න බව මාව ගලවන්න බෑනේ. ආන්නේ නිසා නැවත නැවතත් මම දැන් මෙතන තැනට එන්නේ. සක්මන් කරනකොටත් බලන්න මම මේ මම ඇවිදිමින් ඉන්නේ කියන කාරණාව. ඔය විස්තර මොනව නැති වුණත් මම දැන් ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි ඇවිදිමින් ඉන්නේ කියන එක තේරෙනවද? තේරෙනවා. එච්චරයි. මදයි? ඒක නිසා හොඳට මතක තියාගන්න ඉඳගෙන ඉන්නකොට ඇවිදිනව නෙවෙයි මම ඉඳගෙන ඉන්නවා කියන එක වැටෙනවනේ 100%ක්ම ලකුණු ලැබෙනවා. ඇවිදිනකොට ඉඳගෙන නෙමෙයි මං ඇවිදිනවා කියන එක දන්නවනම් 100ක් ලැබෙනවා. අතිරේක ලකුණු ගොඩාක් හම්බ වෙනවා, නෝ බෝල්ස් හම්බ වෙනවා, උඟක් හම්බ වෙනවා මැච් එකේ යනකොට. ඒව හම්බ වෙන්න දිගට ඔක කරගෙන කරගෙන යන්න. එතකොට ගොඩාක් පස්සේ බලන අතිරේක ලකුණු අනම්මනම් ගොඩක් පැටලා තියෙයි. ඒක තමයි ඇවිදිනකොට මේ වම දකුණ අතර වෙනස තේිනවා. ඉඳගෙන ඉන්නකොට ආස්වාද ප්‍රසාද දෙක අතර වෙනස. ඒ ඔක්කොම අතිරේක ලකුණු. ප්‍රධානම දේ තමයි Taman ඉන්නේ ඉරියව්වේ හිත පාත්‍රන මේක තමයි කායගත සතිය කියලා කියන්නේ. එතකොට අරක ලැබුණ මේක ලැබුණ නැහැ කියලා චෝදනා කරන්න එපා. සතුටු වෙන්න අඩු ගානේ මං ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දානවා. ඇවිදිනකොට ඇවිදින බව දානවා. මේකට සතුටු හිත. ඒකට කියන්නේ සමාදම් වෙනවා කියලා අපි වචනේ. වෙන්න වෙන්න වෙන්න අතිරේක ලාභුණ ලොක්ක ගොඩක් ලැබෙනවා. ඒ නිසා මේ හොඳටම ඇති අර සක්මනේදී කියපු වචනේ හිතේ තියාගන්න. මං ඒ තියෙද්දි මං අරමුණ භාවනා කරගෙන හිටියා. මොකක්ද අරමුණ මං ඉඳගෙන හිටම බව දාන්න. සක්මනේදීත් බලන්න මම දැන් ඇවිදින බව දන්නවා නම් ඒ හොඳටම ඇති කියලා හිතාන සතුටු සිතින් කරන එකයි කරන්න තියෙන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ භාවනා ශාලාවක සිටන විට හොඟක් උත්සාහ කරලා සිත එක අරමුණක තබා ගන්නවා. සිත එහෙම ගියත් නැවත නැවත උත්සාහ කරලා සිත එක තැන තබා ගන්නවා. මේ වගේ භාවනා ශාලාවලින් පිටතට ගියායින් පස්සේ ඒ ගැන මතක් කර කර සතුටු වෙනවා. ගරු ස්වාමින් වහන්සේ මෙතනින් පිට වුණාම මේ සිත තැන්පත් කරගන්න බෑ. తాවකාලිකව එක විනාඩියකට හෝ භාවනා ක්‍රමයක් කියලා දෙන්න. වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි. ඔබ සාමාන්‍ය යන දවසේ තමයි අහන්නේ කට්ටිය සෝංශ දවස් 10ක් භාවනාකට කමටහනක් දෙන්න බැරිද ගෙදර යන්න ඉස්ලා කියලා අහන. පුදුමයි අද දෙවෙනි දවසේ මම අහන්න පටන් ගත්තේ. ඉතින් ඒක තමයි මම කියන්නේ අර ඉස්සල්ලාම කමටහන් පිළිබඳ දෙන දේශනාව ඇහුන් නැද්ද? ඇහුන් නැත්නම් ආය අහන්න. දැන් මේකෙත් කියලා තියෙනවා භාවනාසාලා ඉඳදී මට හිත එකතෙන් කරන්න පුළුවන් කියලා මොන අරමුණ එකතෙන් කරාද කියන එක කියෙවෙන්නේ නැති එක තමයි මේකේ තියෙන ලස්සන. 15 දෙනෙක්ගෙන් ප්‍රශ්න අහන්න 30 දෙනෙක්ගෙන් ප්‍රශ්න අහන්න 60 දෙනෙක්ගෙන් ප්‍රශ්න අහන්න මම හිත එකතෙන් කෙරුවා කියලා මිසක් මේ කොතනද මොකද්ද අරමුණු කෙරුවේ මොකද්ද කර්මස්ථාන උනේ කියලා කියෙවෙන්නෙම නැහෙනි. මෙතෙන් තමයි මාර්යා වැඩ ඉන්න තැන. ඒ නිසා මේ භාවනා ශාලාවෙන් දැද්දී කොහොමද භාවනා කරේ මොකද්ද අරමුණුනේ කියන එක විස්තර කරනවා නම් ඒ අනුව පුළුවන් ওই පස්සේ පස්සට උත්තර දෙන්න. ඒ නිසා මේ ප්‍රශ්න කරු කැමැතිද? මේ ශාලාවේ ඉන්නකොට හිත එකලස් කරගත්තේ මොකේද කොහොමකද්ද භාවනා කියන එක සභාගත කරන්න. ඒ ටික කියනවනම් ඊටු ටික හදලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොදු උපදේශයක් වශයෙන් දෙන්න පුළුවන්. රජි මහතර කියලා හෝ සුජිත් මහතර කියලා වර භාවනා උපදේශ මුල් පන්තිය ආයසරයක් අහන්න. ඒ කියන්නේ බය වෙන්න එපා. ඒක 10 15 සැරයක් ඇතුළත පස්සේ ඔකට ප්‍රශ්නෙකුත් නැහැ. අන්තිමට යනකොට ඕගොල්ලන් දෙන CD එකේ ඒ බණ පැටිය දෙනවා. එතනයි ප්‍රශ්න තියෙන්නේ. ඒ කියන්නේ ඒක ඇහිලා නැහැ තාම. හිතේකතන් කිරීමක් ගැන මෙතන කතා කරන්නේ නැහැ. මෙතන කියලා තියෙන ඉඳගෙන ඉනකොට මෙන්න මෙතන හිත තියාපන්. ඇවිදිනකොට මෙතන හිත තියාපන් කියන එක කියනවා. ඒ නිසා ওই ආය අඬහව ගන්න දැන එක දීලා තියෙන එකක්. නැවත මතක් කිරීම සඳහා මේ කියන්නේ ඒ නිසා එක්ක මෙතෙන්දි කට උතර දෙන්න නැත්නම් පොදු උපදේශ පන්තිට අහුම්කම් දෙන්න කියන එක තමයි උත්තරේ වශයෙන් කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව පය භාගයක් පමණ සිදු කළ පසු නිදිමත ගතියක් දැනෙන බැවින් ඇස්තර සුළු මොහොතක් ගත කර නැවත පරයන්ක භාවනාව ආරම්භ කරමි. එෙහිදී පය භාගයක් පමණ ගත වී ඇස් විවර කළ විට නිදිමත ගතිය දැනුණද ගතටත් සිතටත් සැහැල්ලුවක් හා විවේක ගතියක් දැනේ. එවිට එම පෑ භාගය තුල භාවනාව නිස්සලෙත සිදු වුනිද නැත්නම් නිදිමත නිසා භාවනාව සිදු වී නැද්ද කියා සියුම් සැකයක් හිතට ඇතිවේ. එනමුත් යරිත් පාරයන්ක භාවනාවටම යොමු වෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සිතට කුකුසක් ඇතිවීම නිසා මා අධෛර්යයට පත්ව නැත. නමුත් භාවනාවෙන් පය භාගයකට පසු ඇතිවන සැහැල්ලුව සහ විවේක ගතිය නිසා භාවනාව නිසිලස සිදු නොවුනාදයි සැකයක් පමණක් පවතී. මෙම සැකය ගැටලුවක් ලෙස විමසීම ඇතැම් විට නුසුදුසු විය හැක. එසේනම් සමාවනසේක්වා. භාවනාවෙන් පසුව ඇතිවන මේ සැහැල්ලුව සාමාන්‍ය තත්වයක්ද කියා පමණක් දැන ගැනීමට කැමැත්තිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. තවත් අතිරේක ලකුණක් මොකද්ද භාවනාව කියන්නේ? මම මේ කිරුවේ අසවල් දැන භාවනාව මොකක්වත් නැතුව කියන පය භාගයක් ගියාට පස්සේ තැම්පත් උනායි කිය. මේකට මේ හොර ගතිය, මේක නොකියන ගතිය තාමත්ම විචිත්‍රයි. මේ මං කෙරුවේ අහවල් භාවනාවයි කියලා මේ ආනාපානද කෙරුවේ පිම්බීම හැකිලිමද කෙරුවේ මම දැන් මෙතන ඉන්නවා කියන එකද බැලුවේ කියන එක දෙන්නේ නැතුව මාව අසරණ තත්ත්වයටපත් කරලා මගෙන් අහනවා අරේ වුණොත් කොහොම වෙයිද මේ වුණොත් කොහොම වෙයිද මේකට මට පුළුවන් මේ කෙනාව එකතු කරලා ප්‍රශ්න 60ක් විතර අහන්න කියන්නෙම නැහැ ඒ නිසා මූලික කමටහන් දීම නැත්නම් කමටහන් වාර්තා පිළිබඳ කොලයක් අපි හදලා තියෙනවා ඒක දීලා තියෙනා නේද අපි කමටහන් පිළිබඳ කොලයක් ඉතින් ඒකේ කියලා තියෙන තමන් කරන අරමුණ මොකද්ද කියන්නේ මෙනෙහි කර ආකාරය කියන්නේ වැටහිච්ච ආකාරය කියන්නේ. ඉතින් ඒ තුරම නැතුව කොහොමද මේක විසඳන්නේ? අද අහපු ඔක්කොම ප්‍රශ්න ටික අරගෙන සාකච්ඡා කරලා බලන්න කවුරු හරි එක්කෙනෙක්වත් කියවල තියනවද කියලා. කමඨාන සුද්ධ කරනට වார்த்தාවක් දෙන්නේ මෙහෙමයි කියලා. එහෙම නැත්නම් ඒ කොළේට පැයක් විතර ගන්න. මම මේ වෙහෙස වෙලා නෙමෙයි කතා කරන්නේ. මට කවදාකවත් මේ ප්‍රශ්නේ දිවිහෙස වෙන්නේ නැහැ. මම දන්නවා මොකද මං ගොඩ වෙච්ච හැටි. ඒක නිසා කමඨහන සුද්ධ කරනවා ධර්ම සාකච්ඡාවේ තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරන ක්‍රමයක් තියෙනවා මම පැය භාගයක් භාවනා කරා බෑගට පස්සේ මට විවේකයක් ආවා ඊට පස්සේ මට සැකයක් ආවා ඉතින් නරිය බල්ලයි කතාවල් හිතන්නේ මොකද්ද කර භාවනා කොහොමද මෙනෙහි කිරුවේ කොහොමද වැටුනේ මොකුත් නැහැ අද කියපු හුඟක් ප්‍රශ්න වල ඔච්චරයි කියන දෙන පොදු කාරණා එක්කෙනෙක් විතරක් සමාහට දෙන්නෙක් විතරක් කියනවා පය තිබ්බ තිනකොට තියනවා කියලා මෙනෙහි කරමුට තද බවක් වැටුණා ඔන්න කලාතුරකින් ඉතින් ඒ නිසා නුවර කනවා මේගොල්ල. නුවර පැත්තෙන් ඇවිල්ලා සවුත්තු කරනවා ගම. එක්කෙනෙක්වත් නැහැ ඒකට ශිල්පීය ක්‍රමයට උත්තර දෙන්නේ. මම ඕගොල්ලන්ට කියන්නම් මම මෙහෙම ඇයි කියන්නේ කියලා. මං ගියේ 19 වෙනිදා ගියා පොල්ගස්සෝ විතර. ගා කාලයකට පස්සේ ඉන්නේ කියලා පළවෙනි සැරේට. ගියාට පස්සේ රිට්‍රීට් දෙකක් තුනක් කරපුව කට්ටිය එකතු වෙලා තිබුණා. හැබැයි ඒකමාරක් අමුණා ප්‍රශ්න සාකච්ඡාවක් අන්න අහන්න ප්‍රශ්න ටික. කිසිම කෙනෙකුට මොකක්වත්ම කියන දෙයක් නැහැ. හරියටම අරමුණ කියනවා. හරියටම මෙනෙහි කර හැටි කියනවා. හරියටම විස්තරය කියනවා. යුර්නාඩ පස්සේ මං කව මට මං අවුරුදු රිට්‍රීට් 90ක් කළා තියෙනවා. නිස්සරණේ තාම බැරි වුණා. නිස්සරණ වනේ ඉතින්ද ගියේ. කිසිම කෙනෙක් නිකන් හරියයි බල්ලයි කතා කතා කරනවා. ඒ නිසා හොඳට වෙලා ගන්න අපි වැඩසටහන් සංවිධායකට දෙනවා. කට්ටියට කියලා දෙන්නයි කියලා. මේ බෙහෙතක් ගන්න ගිහිලා ගුණාගුණ කියන හැටි. ඒක පැරණි ක්‍රමයි. දැන් ක්‍රමේ කරන්නේ කොහොමද? X-ray එක මැෂින් එකට යනවා, අර මැෂින් එකට යනවා, ඔක්කොම දාලා ටෙක්නීෂියන් ඇවිල්ලා උත්තරේ දෙනවා. දොස්තර මහත්තයාට ලෙඩා මොකක් කියන්න ඕනේ නැහැ. හැබැයි ටෙක්නීෂියන් ලෙඩාගේ අම්මා X-ray කරලා අම්මගේ X-ray ගිහලා දුනොත් ඒකට තමයි බේත් හම්බෙන්නේ. උඟ දෙනකොට ඒක වෙනවා. ලෙඩාගේ කක්ක දුන්නාම වෙන කෙනෙක් එකක් අවුල විතර දෙනවා. ඊට පස්සේ ඌ ඒ බෙහෙත් බොන්න ඕනේ මැරෙන්න ඕනේ. ඒ ගුණාගුණ කියවන්නේ ඔන්න වෛද්‍ය සාත්‍රය අපි කාලා තියෙන හැටි. බුදුහාමුදුරුවෝ එහෙම කතා කරන්නේ නැහැ පෙරක දෝරුවෝ නැහැ යන්ත්‍රෝපකරණ නැහැ උඹට වැටහිච්ච දේ කියපන් මොකද්ද අරමුණ කියපන් ආනේ කොලේ ගැඹුරුයි කියනවා සලකන්නේ ඒකට දැන් අපි පැය එකමාරක් ගත කළා තිනවා තැනකට යන්න බෑ තැනකට යන්න බෑ. දිනතුරු ඔක්කොම හිස් කොම්බයක් මගේ අතට දෙන්නේ. මොකක්ද අරමුණ කියන්නේ කොහොමද මෙනේ කර හැටි කියන්නේ මෙනේ කරනට වැටහුණ දෙන්නේ නැතුව අනිකුත් කියන දේ ඔක්කොම රිය බල්ලයි කතා කතා කරන්න පුළුවන් නිසා මම මේ කියන්නේ. ඒ නිසා ඒ පොල්ගස්සෝ විතේ එක මම යන යන කියනවා. ඒ හිටියක් සෑහෙන පිරිසක් හරියටම දැනගන්න ඕන දෙය කියනවා. එතකොට දන්න දෙය කියලායි පටන් අරගන්න. නැතුව මට මං කෑ ගස්සවන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක නඩත් මං කියනවා කරුණා කළෝ බය භාගය ඇතුළත කරපු භාවනාව මොකද්ද කියලා මට කියන්න නැත්නම් මං කොහොමද කතා කරන්නේ. එහෙම නැත්නම් ඒක නඩ මං කියනවා අර කමඨහන් සුද්ධ කිරීම පිළිබඳ වார்த்தාව කොලේ පොඩ්ඩක් කියවන්න. කියලා මේ ප්‍රශ්නේ ආයෙ ලියන්න. එතකොට අපිට ඉදිරි ගමනක් තියෙනවා. අවසරයි ස්වාමින් වහන්සේ මගේ මූල කර්මස්ථානයේ වනුවේ ආනාපාන සති භාවනාවයි. මම පරයන්කයට ගිහින් වාඩි වූ පසු මට ආශ්වාසය හා ප්‍රශ්වාසය දැනේ. ආශ්වාසය දැනෙන ආකාරය වනුයේ සුලඟක් වගේ ඇවිදින් නාසයේ කෙළවර වැදෙයි. එවැගේම ප්‍රශ්වාසය දැනෙන ආකාරය වනුයේ එම සුලඟ නැවත යන්නක් මෙන්ය. ටික වේලාවකට පසු මට හුස්ම රැල්ල ටිකින් ටික අඩුවේ. විනාඩි 20ක් 30ක් යන විට මට ආශ්වාසය හා ප්‍රශ්වාසය නොදැනේ. ඉන්පසු මම දැනෙනවා යනුවෙන් මෙනෙහි කරනවා. එවිට ටික වේලාවක් ගිය පසු මට තද නිදිමත ගතියක් දැනේ. ඒ වගේම ටික වේලාවකින් මට ආශ්වාසය හා ප්‍රශ්වාසය විනාඩි දෙකක් පමණ අඩු කාලයක් දැනේ. ඉන්පසු ඇඟ පුරාම නලියන ගතියක් දැනේ. මේ සඳහා මම කුමක් කළ යුතුද ස්වාමින් වහන්සේ? ඒ වගේම සක්මන් භාවනා කිරීමේදී මට වම දකුණ තියනවා යනුවෙන් දැනේ. ටික වේලාවක් ගියාට පසු මෙය කරගෙන යාමට නොහැකි තරම් කකුලේ වේදනාවක් දැනේ. මේ සඳහා කුමක් කළ යුතුද ස්වාමින් වහන්සේ? දීර්ඝායුෂ වේවා ස්වාමින් වහන්සේ. ත්වන් සරණයි. මේ අවස්ථා දෙකේදීම තමන් මේ නලියන ගතිය අඟ පුරා දැනුණාම ඒක මම දැන් මෙතන ඉන්නවා කියන එක සහතික කරමින් එන එකක්ද එනතම මම දැන් මෙතන ඉන්නවා කියන එක කරගන්න බැරි විදිහට වදයක් කරදරයක්ද කියන එක විතරක් බලන්න. සක්මන් කරනකොටත් අර හිමෙන් වේදනාව වැඩි වෙන්න වැඩි වෙන්න මම දැන් මෙතන සක්මන් කරනවා කියන එකට මේ වේදනාව සාක්ෂියක් වෙනවද නැත්නම් ඒක මේ සතිය පිටියෙන්න බාධාවත්. සාමාන්‍යනේ මේ හැම එකක්ම හොඳටම තහවුරු කරලා දෙනවා මම මැරිලා නැහැ මම දැන් මෙතන ඉන්නවායි කියලා. ඉතින් ඒක දන්නවනම් භාවනා දියුණු වෙනවා. ඊට පස්සේ කරන්න දෙයක් නැහැ. ඒ සතිය දිගටම පැවැත්වීම සඳහා නලියන ගැටෙන්නොත් තානපාන දැනනොත් මොනෝ දැනනොත් දැනෙන දෙන්නේ මම ගන්න දෙන්නේ වේනේ. සක්මන් කරනකොටත් වේදනාව තියෙන්න තියෙන්න ඉතින් ඇඟ ඇතුළෙමනේ හිත. අනිත ওই වේදනාව දරා ගන්න බැරි වේදනක් නෙවෙයිනේ. ඉතින් ඒ නිසා මේ භාවනාවේ හම්බ වෙන අත්දැකීම් මේක විස්තර කරන්න උත්සාහ කළා තියෙනවා නිවැරදි ක්‍රමයට. අත්දැකීම් වලට වෛර කරන්න එපා. අයි දැනුම ලැබෙන දැනුම ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ දැනුම වැඩිම සඳහා සතිය හරහා වැඩිම සඳහා තවදවත් අනුග්‍රහ කරන්න මේකක්වත් භාවනාවට බාධාවල් නෙමෙයි. බාධා වෙන්නේ අනුග්‍රහ කරනව වෙනුවට මේ ඍජු අත්දැකීම සැක කරොත් සැක කිරීම කරන්න එපා. ගම්මේ ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව වහන්සේගේ උපදේශ පරිදිම ආනාපානය කරගෙන යාමේදී දැන්නු හිස් ගතිය කිසිවක් නොදැනෙන ගතිය හුස්ම සොයාගත නොහැකි බව මා ඊයේ දක්වා සිටි යුතුය ඊ දන්වා සිටි විට ඔබ වහන්සේ එදාම එයම දිගටම කරගෙන යන පරිදි උපදෙස් දී මෙසේ වීමට හේතුව සොයා බැලීමට පැවසිය. උපදෙස් ලද වේලාවේ සිට මා මේ ගැන සොයා බැලුවට දුටුවේ මේ වාය. එක හුස්ම දැනෙන විට ලස්සන වලාකුල් මා දුටුවා. වලාකුළු යටින් යාන්ත්‍රමින් හුස්ම දැනෙන විට හදිසියෙම මාගේ බෙල්ලේ වේදනාවක් දෙන්න. ඒද මෙනෙහි කරන විට නැති වී ගියා. වේදනාව සිතිල්ලක් බවත් ඒද ඇති වී නැති යන බව දුටුවා. මා මුල කර්මස්ථානයේටම සිත යොමු කරන විට ඒද දැනීමක් බව පෙනින. දැනගැනීමද ඇති වී නැති වී යන බව දුටුවා. තාම මට කයක් ශරීරයක් තිබෙන බව දැනෙන්නේ නැත. හිත ඊටාම නිශ්චලයි, ශාන්තයි. හැම වෙලාවෙම මේ වගේ නම් කොච්චර හොඳද කියලා හිතුණා. ඒත් එක සිතුවිල්ලක් බව ඒක සිතුවිල්ලක් බව දැනී අතහැර දැම්මා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ විදිහටම දිගටම බලමින් සොයමින් සිටීමට ඔබ වහන්සේගෙන් උපදෙස් ලැබෙනසේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණින් නිරෝගී සුවය ලැබේවා. යෝගීන්ට උපදෙස් ලබා දීමට තව තවත් චිත්ත ශක්තිය ලබා ලැබේවා. ඔබ වහන්සේටද විමුක්ති සුවය ලැබේවා. මේකේ අත්දැකීම් අධිකම තියෙන්නේ යන දිශාව හරියි ওই විදිහට ගොඩාක් ප්‍රතිඵල අපේක්ෂා කරන්නේත් නැතුව පේන දැනෙන කිසිදයක් ප්‍රතික්ෂේප කරන්නේත් නැතුව හිටියොත් සුද්ධ ධර්මයක් වැඩ කරන්න පටන් ගන්නවා. තෝරන්න එපා අපේක්ෂා කරන්නත් එපා. දැන් ඉන්නේ සම්පූර්ණ ධර්මයේ බව තේරුම් අරගෙන ඒක දිහා පූර්ණ අවදියෙන් බලන එක විතරයි කරන්න තියෙන්නේ. මොනවාක්වත් හැඩතල වෙනස් කරන්න යන්නත් එපා, අවුල් කරන්න යන්නත් එපා, අපේක්ෂා කරන්නත් එපා, ප්‍රතික්ෂේප කරන්නත් නැතුව මෙතන මේ අද්දකින් මදි බව පේන තියෙනවා. ඔහොම ඉදිරියට කරන යන එකයි කරන්න ඕනේ. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කිරීමේදී හුස්ම ගැන සිතා භාවනා කළ විට ටික වේලාවක් ගිය පසු මට ටිකෙන් ටික හුස්ම රැල්ල අඩුවන බවත් සිතට කිසිවක් හැඟීමක් එන්නේ නැති බවක් දැනේ. ඒ මොහොතේ කිසිම දෙයක් නොසිතී නොසිතා සිත නිදහස් ගතියක් දැනේ. ශරීරයේ බර ගතිය නැති වී සහැල්ලුවේ. නමුත් මේ තිබෙන්නේ තප්පර ගානකි. එය නැති වී ගිය පසු නැවත හුස්ම රැල්ල වැටෙන බව දැනේ. ශරීරයේද බර වේ. එවිට භාවනාව අතහැරීමට සිටේ. මෙම නිදහස් ගතිය රඳවා ගැනීමට කුමක් කළ යුතුද? ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. නිදහස් ගතිය රඳවා ගැනීම නෙවෙයි අත්‍තරම අපි සැලසුම් කරන්න තියෙන්නේ නිදහස් ගතිය නැතුව ආය ගොරෝසු කයක් ගොරෝසු ආනාපානයක් වැටුණා නම් අලුතෙන් භාවනා කරන්න ඉඳගත් කෙනෙක් වගේ ඒ අරමුණ ඒ බරගතිය ඒ ආනාපානෙ මෙනෙහි මේ අරමුණු කරන් ටිකක් කළා භාවනා කරන්න ආයෙසරයක් අර වගේම නිදහසකට යනවා. හැබැයි මේ වැඩි වෙලා තියෙන්නේ ආයෙ අවිස් වෙනවා. ආයෙ නිදහස් වෙනවා. ඔන්න ඔය දෙකටම දෙක එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වේලා තියෙන දෙයක්. මේ දෙකම නිදහස් වුණොත් කැවිසෙනවාමයි. අවිස් වුණොත් නිදහස් වෙනවාමයි කියන එකට ධර්මතාවයේ දැක ගන්නකම් ඉදිරියට යන්න ඕන. දැන් මේක වෙලා තියෙන tempat ගති විතරක් ඉල්ලනවා. ඇවිස්සිල්ලට වෛර කරනවා. එතකොටත් සත්‍ය ඉන්නේ නැහැ අපකරය. මේ දෙකට පෙරලෙන්න අරින්න. ඒක ඉබේම එකින් එකට ගින්න පෙරලනවා. පෙරලනකොට මේ දෙකටම සමහිතින් බලාන ඉන්නකොට ධර්මතාවයක් යන බව තේරෙයි. එතකොට ඊට වැඩිය ඊටාම ගැඹුරු නිදහස් ගතියක් එහෙම නැත්නම් සාන්තිකර ගතියක් එන ওই කියන සාන්තියට වැඩිය. ඒ නිසා මේ ගොරෝසු බව වෛර කරලා නැගිටින්න යන්න එපා. එතකොට වෙන්නේ අල බහිනකන් ඉඳලා තිනවා අලේ තැම්බෙනකන් ඉන්න බැරි කඩිකුලප්පුවක් තියෙන්නේ. එහෙම කරන්නේ නැතුව එතන ඉඳලා ආලුතෙන් පටන් ගත්තා වගේ භාවනා කරන්න යන්න. එතකොට ගොඩාක් එක පරියන්කයක් ඇතුළත චක්‍ර කීපයක් දැක ගන්න දැක ගන්නකොට මේරණ ගතිය, තලතුණා ගතිය වැඩි වෙන්න පටන් ගන්නවා. ස්වාමින් වහන්සේ මම වර්ෂ 3ක් පමණ භාවනා කරන අයෙක්මි. පරියංක භාවනාවේදී සතර කමඨහන වඩන විටම සිත සමාධි වෙනවා. මරණානුස්සති වඩා ආනාපාන සති වඩනවා. වහන්සේගේ උපදෙස් පරිදි මම ආස්වාසයේ හා ප්‍රස්වාසයේ හටගන්නා ආකාරයත් අවසන් වන ආකාරයත් මෙනෙහි කළා. එෙහිදී ආස්වාසයේ නාසිකාග්‍රයේ වැඩි ඇතුල් වී හුස්ම රැල්ල වදින තැන්ද ප්‍රකට වුණා. ඒ හැම් හුස්ම රැල්ල ගලනාලේ පටන් ගන්නා ස්ථානය දක්වා ගොස් එය නැති යනවා. එය අනිත්‍යයි කියා සිතුවා. ඒ සමගම ප්‍රශ්වාස හුස්ම රැල්ලද පටන් ගන්න පටන් ගත්තා. සමායන පටන්ගෙන එයද වදින තැන් ප්‍රකටව නාසිකාග්‍රය දක්වා ගොස් ඒ පිට වුණා. එයත් අනිත්‍යයි කියා සිතුවා. එයත් ඇතිවීම නැතිවීම දැනීමක්ද. අවසරයි ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ඇතිව නැතිව හෝ අනිත්‍ය දුක්ඛනාත්ම නෙවෙයි අපිට අවශ්‍ය කරලා තියෙන්නේ වැඩපිළිවෙල එක දිගට අවදි භාවය සතිය දිකට තියෙනවා නම් ඒක නිසි මෝරියම් මත්තපට එනකොට නිසි සලතුනා මත්තපට එනකොට ටික ලැබේ. ඒ නිසා Tamanට කරන්න තියෙන්නේ සතිය බාධා නැතුව අඛණ්ඩව දිකට පවතින බව බලාගෙන ඉන්න. එහෙම නැතුව මේ සංකල්ප රිංගවන්න යන්න එපා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්මයේ මේ ඇතිවීම නැතිවීමද කියලා එතකොට වෙන්නේ අමුඹ කෑ වගේ gediya kiri wadin ඉස්සලා දුම් ගහලා කණ්ඩා හදනවා. යන පාර හොඳයි. නමුත් ධර්මතාවයට ඇඟිලි ගහන්න එපා. ඒකට එහෙම දිගට දිගෑරෙන්න අරින්න එතකොට ධර්මයේ තේරුම් ගනි කියලා දෙන්න ඕන දේ. යෝගාවචරය පොවන්න යන්න නරකයි. ගත්තර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ එක් අයෙක් නැගූ ප්‍රශ්නයකදී නාම රූප දක්මින් භාවනා කරනවා කියා තිබුණා. එය ඔබ වහන්සේ ප්‍රතික්ෂේප කළ බවක් මට දැනුණා. එය එසේ වීමට හේතුව කුමක්ද? දැන ගැනීමට කැමැත්තිමි. අවසරයි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ප්‍රශ්නේ පිරිසුදු නෑ මොකද්ද මේ කියලා ඒක නිසා මේ අවශ්‍ය කරලා තියෙන සරල ඉඳගෙන ඉන්න බව දැන ගැනීමයි සතියයි. ওই නාම රූප හෝ උද්‍යප්පේ හෝ අනිච්ච දුක් අනාත්ම කියන දේවල් දාන්න ගියොත් ඒ නියම සද්ධර්මයට සත්‍ය ධර්මයට එන එක පමා වෙන එකයි වෙන්නේ. ඒක නොදා සතිය පවත්නකොට ඒ ඉතින් එච්චරයි මට මේ ප්‍රශ්න කියවනකොට තේරෙන්නේ ඊට වැඩිය වෙන මොකක් හරි මේකේ මේ නොතේරණයක් තියෙනවා කරුණා කරලා ඒක මතුවෙන විදිහට ප්‍රශ්නේ වර්ණ ගන්න මේ මොනම දෙයක් හරි දාන්න ගියොත් වෙන්නේ ධර්මයේ ඉස්මතු වීම ස්වභාවික ඉස්මතු වීම බාධා වෙනවා නිසා අඛණ්ඩ සතිය නඩත්තු කරන්න ওই ටික සිද්ධ වෙන්න පටන් ගනිමු මේකේ ප්‍රශ්න වල අවසාන ප්‍රශ්නය ගෞණීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී සිත කය දෙකට එකසේ තැන්පත් කරගෙන භාවනාව කරගෙන ගියද යම් යම් අවස්ථාවලදී සිතවිලි මතුවී යයි එහෙත් එය අවබෝධ කරගෙන ඒ සියල්ල සිතින් බැහැරකොට නැවත මූලික අරමුණ වෙත සිත යොමු කරමි. මද වේලාවකින් හුස්ම ගැනීමේදී මුල මැද අග යනුවෙන් කොටස් තුනක් ඇති වෙන බව අවබෝධ වේ. ටික වේලාවකින් සිත කය දෙක හොඳින් ඒකාග්‍ර වී ආනාපානය නොදැනියයි. එවිට කිසිදු බලයකින් තොරව සමාන කලබලයකින් තොරව එහි වැඩි කාලයක් ගත කිරීමට උත්සාහ කරමි. මේ අතර හුස්ම ගැනීමේ හා හෙලීම අතර ඇතිවන ඊටමත් අල්ප කාලය හුස්ම ගැනීමේ අවසානයේ සහ හුස්ම හෙලීමේ ආරම්භය වශයෙන් හඳුනා ගතිමි. ගෞණීය ස්වාමින් වහන්සේ මෙහි ඇති වැරදි බවක් හෝ නිර්වද්‍ය බවක් ඇත්තේ නම් ඒ පහදා දෙනමින් දෙපා නැමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ ශාසනික මෙහෙවර කිරීමට තුනුරන්ගේ අනන්ත ආශිර්වාද ලැබේවා. මේකේ තියෙන්නේ තර ඉස්සල ප්‍රශ්නික වගේ තොරතුරු ලැබෙනවමදි තව? ඒ කියන්නේ අත්දැකීම් තව බහුල කරන්න බලන්න බහනකොට කරනකොට අර විශ්වාසය අයින් වෙලා සද්ධාව අවිශ්වාසය අයින් වෙලා සද්ධාව වැඩෙනවා ඒක නිසා යන පාරේ දෝෂයක් කියන දෙයක් නැහැ නමුත් තව මෝරණ්ඩ අත්දැකීම් ඇති ඒ නිසා එකම දේ අනුපස්සනා කරන්න නැවත නැවත ඒකම බැලීම කම්මැලිකම වෙහෙස නීරස ගතියක් ඇති වෙන්න ඉඩ නොදී උනන්දුවේ පවත්තන එක තමයි මේක ඒකත් ඒකත් පොදු උපදේශයක් විතරයි එහෙම නැත්නම් මේ අත්දැකීම් අධිකම තමයි පේන තියෙන්නේ.